අපි ඊට දහම් කරුණු ටිකක් කතා කළා. උදේ මොනවද දැන් කතා කරනවද ධර්ම දේශනාවක් අහනවද? සාදු සාදු කාමා භික්ඛවේ වේදි තබ්බා කාමානං නිදාන සම්භවෝ වේදි තබ්බෝ කාමානං වේමත්තතා වේදි තබ්බා කාමානං විපාකෝ වේදි තබ්බෝ කාමානං නිරු කාම නිරෝධෝ වේදි තබ්බෝ කාම නිරෝධ ගාමිනී පටිපදා වේදි තබ්බෝති ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්තුනි මේ පින්වත් සිළු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ අද පුර පොහෝ දිනේ පෙහෙවස් සමාදන් වෙලා ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට හැම දිනාම බොහෝම වමනාවෙන් ශ්‍රද්ධාව පෙරටු කරගෙන මේ අවස්ථාවේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. අපි ඊයේ සන්ධ්‍යා භාගයේදීත් කතා කළා යම් කිසි කෙනෙක් කාමයේ තණ්හාව නැති කරලා මව් කුසකට නැවත නොපෙමිණෙන්නේ නම් ඒ කොහොමද කියන කාරණාව අද අපි ටිකක් කතා කරන්නට හදන්නේ මේ දේශනාවෙන් වෙන්නන්නට බලාපොරොත්තු වෙන්නේ අපි ජීවිතේ සාර වශයෙන් හිතාගෙන ඉන්න මම කියලා මගේ කියලා හිතාගෙන ඉන්න මේ කාම වස්තුන් කාමයන්ගේ ස්වභාවය තේරුම් කරගන්න පුළුවන් විදිහේ දේශනාවක් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මජ්ජ අංගුත්තර නිකායේ නිබ්බේධික පරයය කියලා සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍රයේ කරුණු හයක් පෙන්නනවා එයින් එක කරුණක් තමයි මේ කාමය සම්බන්ධව දහම් කරුණු විවරණය කරලා පෙන්නන පරයය ඒකෙදි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සලාට දේශනා කරනවා කාමා භික්ඛවේ වේදිතබ්බා කාමානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කාමානං වේමත්තතා වේදිතබ්බා කාම විපාකෝ වේදිතබ්බෝ කාම නිරෝධෝ වේදිතබ්බෝ කාම නිරෝධ ගාමිනී පටිපදා වේදිතබ්බෝ යම් කෙනෙක් කාමයන්ගෙන් මිදෙනවා නම් කාමයන්ගෙන් වෙන්වෙන්ට බලාපොරොත්තු වෙනවා නම් ඉබඳු කෙනා මෙන්න මේ හය ආකාරයේ දත යුතුයි. මොකද්ද කාමානම් වික්ක විවේදිතම්. කාමය කියන්නේ මොකද්ද කියලා දත යුතුයි කියනවා. කාමානන් නිදාන සම්භෝ වේදිතබ්බෝ කාමයන් ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න කියලා කියනවා. ඊට පස්සේ කාමානම් වේමත්තතා වේදිතබ්බෝ කාමයන්ගේ නානත්වය වෙනස් බව මොකද්ද කියලා දැනගන්න ඕනේ. කාමානම් විපාකෝ වේදිතබ්බෝ කාමයන්ගේ විපාකය මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඊට පස්සේ කාම නිරෝධය මොකද්ද කියලා දැනගන්නත් ඕනේ. කාමයේ නිරුද්ධ කරන නැති කරන ප්‍රතිපදාව මොකද්ද කියලා දැනගන්න ඕනේ. මෙන්න මේ ධර්මතා 6 දැනගත්ත කෙනාට පුළුවන් දැකගත්ත කෙනාට පුළුවන් කාමයෙන් වෙන් වෙලා කාමයේ නිරුද්ධ කරලා නැවත මව කුසකට නොපෙමිණෙන්නට ඉතින් පින්වතුනි අපි පොඩ්ඩක් මේ ධර්මයේ සම්මර්ෂණය කරන්න පෙර ජීවිතාවර්ජනාවක් කරමු පින්වතුනි මේ ීමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්‍රූ සංසාරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැම කෙනෙක්ම මේ තෙරක් නොපෙනෙන ගමනක එනවා ඒකට හේතුව බෙහෙවින්ම මේ කාමය කියන එක පිරිසිඳ නොදන්නා කම නිසා කාම තණ්හාවෙන් කාම ස්නේහයෙන් යුක්ත වෙච්ච නිසා නැවත නැවත මේ මෞකුසට පැමිණෙන්නේ අබුද්ධෝත්පාද කාලවල වගේ අපි යම් යම් අවස්ථාවල ධ්‍යාන අභිඥා ලබාගෙන කාමෙන් తాවකාලිකව මිදිලා ඕන තරම් ඉන්න ඇති නමුත් කාමය කියන ධර්මතාවය පිරිසිඳ නොදැක්ක නිසා මනාව අවබෝධ නොකළ නිසා සම්පූර්ණයෙන්ම කාමයෙන් මිදෙන්න පුළුවන් කමක් අපිට ලැබුණේ නැහැ. ඉතින් මේ කාමයේ ස්වභාවය පිරිසිඳ දැකලා කාමයෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ බුද්ධෝත්පාද කාලෙක අපිත් මනුස්ස ජීවිතයක් ලැබුවාම ඒ කාමයේ පිරිසිදු දකින්න සද්ධර්මයක් දේශනා කරලා තියෙන යුගයක. ඉතින් ඒ වටිනා අවස්ථාව අද අපිට ලැබිලා තියෙනවා. මේ කාමය කාමයන්ගේ ස්වභාවය අවබෝධ කරගත්ත ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච යුගයක්. ඒ කාමයන්ගෙන් නික්මීම සඳහා දේශනා කළ ධර්මයක් පවතින යුගයක්. ඒ ධර්මයේ තේරුම් කරගෙන ජීවිතයට ලං කරගන්න පුළුවන් විදිහේ ආත්ම භාවයකුත් අපිත් ලබාගෙන තියෙනවා මේ වටිනා කාරණා ටික එක්රැස් වෙච්ච වෙලාවේදී අපේ මේ ජීවිතයේ තියෙන යම් යම් කාරණා දිහා නොබලා මේ ධර්මය අපේ సంతානෙ උපදවා ගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. එහෙම ධර්මයේ సంతානය අපි තුල උපදවා ගන්නට අපිට උපකාරයක් මේ ධර්මය පිළිබඳ ඇති අවබෝධය. ඒ නිසා සසර ගෙවා ගන්න ඕනේ කියන අදහසෙන් අපි හැමදෙනාම මේ ධහම ටිකක් සම්මර්ෂණය කරලා බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමාභික්ක විවේදිතබ්බා කියලා. කාමය කියන්නේ මොකද්ද කියලා දත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංචීමේ භික්කවේ කාම ගුණ මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා මොකද්ද චක්කු විඤ්ඤය චක්කු විඤ්ඤය රූපා ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය පළවෙනි කාරණාව තමයි ඇසින් දත යුතු රූප තියෙනවා මොකද්ද ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වභාවයෙන් යුක්ත වූ කාමයේ ඇසුරු කළා වූ කෙලෙසුන්ට හිත වූ රජනීය කෙලස් රජ ඇති වෙන්න හිත වූ රූප තියෙනවා ඊට පස්සේ සෝත විඤ්ඤය සද්දා කනින් දත යුතු සද්ද තියෙනවා ගාන විඤ්ඤය ගන්ධා නාසයෙන් දත යුතු ගන්ධය තියෙනවා ජීවහා විඤ්ඤය රස දිවෙන් දත යුතු රස තියෙනවා කාය විඤ්ඤය පොට්ටබ්බ කායෙන් දත යුතු පොට්ටබ්බය තියෙනවා මෙන්න මේ දේවල් වලට කියනවා මොකද්ද කාම ගුණ කියලා එතකොට මෙතෙන්දි මෙහෙම කාරණාවක් වෙන්නනවා නේතේ භික්ඛවේ කාමා අපිච්ච කාම ගුණාමේතං අරියස්ස විනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කාම නෙමෙයි ආර්ය විනේ මේකට කාම ගුණයි කියලා කියනවා මෙන්න මෙතෙන්දි හොඳ කාරණාවක් තේරුම් කරගන්න ඕනේ ආර්ය විනයටයි මේවා කාම ගුණ වෙන්නේ අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ මේ අපිට එහෙම කාම ගුණ නෙමෙයි චක්කු විඤ්ඤය රූප, සෝත විඤ්ඤය සද්ද, ගාන විඤ්ඤය ගන්ධ, ජීවා විඤ්ඤය රස, කාය විඤ්ඤය පොට්ටබ්බය කාම ගුණ කිව්වේ කවුද? කාම ගුණ කියන්නේ කවුද? ආර්ය විනේ ආර්ය ඥාන දර්ශනයට අනුව අපිට ඒව මොනවද? කාමය. ඒ නිසායි මේ කියන්නේ කාමෙන් යුක්ත කෙනාටයි. කාමයේ දෙකට බෙදනවා. කාමයේ දෙකට බෙදනවා. මොකද්ද? වස්තුකාම ක්ලේශකාම කියලා. වස්තුකාම කියලා කියන්නේ මොනවද? රූප දැන් මේ කතා කරන්නේ අපේ මට්ටම ලෝකේ කාම භූමියේ ඉන්න කෙනාගේ මට්ටම අපිට කාම වස්තු වෙන්නේ මොනවද? ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, තව පැත්තකින් ගත්තාම ගෙවල්, දොරවල්, ඉඩකඩම්, හරක බාන, වතු පිටි, යාන වාහන, මිල මුදල් කියන මේවට කියනවා මොනවද? වස්තුකාම කියලා. ක්ලේශකාම කියලා කියන්නේ ඒ ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම්, මිල මුදල් අරබය, දුවදරුව අරබය අපේ හිතේ යම් චන්ද රාගයක් ඇති වෙනවනම් යම් කැමැත්තක් ඇති වෙනවනම් තණ්හාවක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා මොකද්ද? ක්ලේශකාමය කියලා. අපි කියමු ඇහැ කියන එක වස්තුකාමය, ඇහැ ආරම්භය ඇති කැමැත්ත ක්ලේශකාමය. රූපය කියන එක වස්තුකාමය, ඒ ආරම්භය ඇති තණ්හාව ක්ලේශය ක්ලේශකාමය. කන ශබ්දය කියන එක වස්තුකාමය, ඒ ආරම්භය ඇති ඇලීම නැත්තම් තණ්හාව කියන එක ක්ලේශකාමී. එතකොට මෙන්න මේ විදිහට වස්තුකාම ක්ලේශකාම කියලා අපිට හම්බ වෙන මේ ධර්මතා ටික ගත්තාම ක්ලේශකාමයේ කියන එක පවතින්නේ කුමක් ඇසුරු කරගෙනද? වස්තුකාමයේ ඇසුරු කරගෙන. එතකොට යම් කිසි කෙනෙකුට වස්තුකාමයෙන් මිදිලා ඉන්න පුළුවන්. නමුත් ක්ලේශකාමයෙන් මිදුනේ නැත්තම් ඒත් කාමයෙන් මිදුණා කියන්නේ නැහැ. ක්ලේශකාමයේ වස්තුකාමයේ තියෙන තැන අනිවාර්යයෙන්ම ක්ලේශකාමය තියෙනවාමයි. මඩ සහිත තැනක මඩ ගඳ තියනවද නැද්ද? තියෙනවා. මඩ තියෙද්දි මඩ ගඳ අයින් කරන්න පුළුවන්ද? නෑ. යම් තැනක මඩ නෑ නමුත් මඩ ගඳ තියෙන්න පුළුවන් නේද? මඩ තිබුණත් මඩ ගඳ තිබුණත් දෙකම කිලුටුමයි. මඩ වගේ දකින්ද මොකද්ද? වස්තුකාම. මඩ ගඳ වගේ ක්ලේශකාම. එතකොට මඩ තියෙද්දි කවදාවත් මඩ ගඳ අයින් කරන්න පුළුවන්ද? බෑ. වස්තුකාමයේ ඇසුරු කරද්දී ක්ලේශකාමය එතන ඉබේමයි තියෙන්නේ. වස්තුකාමයේ ඇසුරු කරමින් ක්ලේශකාමයෙන් මිදලා ඉන්න ක්‍රමයක් නැහැ. ඒ කාමීය වූ වස්තුන් ඇසුරු කරන බවම ක්ලේශය වෙනවා. නමුත් කෙනෙකුට වස්තුකාමයෙන් මිදලා ක්ලේශකාමයේ තුල පවතින්න පුළුවන්. යම් කිසි කෙනෙක් ගෙහි ගෙවල් වල ආදීනව දැකලා ආදීනව හිතලා සමහර විට පැවිදි ප්‍රෝර්ජා භූමියටපත් වෙලා හෝ යම් වෘත්ත ධෘත සමාදානයකින් යුක්තව ඊතා ප්‍රාන්ත කැලයකට ගිහිල්ලා වාසය කරනවා නම් එයා ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ඉඩ කඩම් කියන මේවෙන් වෙන් වෙලා තියෙනවා වස්තුන්ගෙන් වෙන් වෙලා තියෙනවා නමුත් ඒවා ආරම්භය පවතින මනස දුරු වෙලා නැත්තම් ඒව පුන පුනා හිතෙන ගතිය තියෙනවා නම් ඒවට තියෙන සෙනෙහස ඇලීම කියන එක හිතේ පවතිනවා නම් මෙයා වස්තුකාමයෙන් මිදුනට ක්ලේශකාමයෙන් මිදිලා නෑ දැන් මඩ නෑ නමුත් මඩ ගඳ තියෙනවා වගේ එතකොට යම් කිසි තැනක පිරිසිදුයි කියලා කියන්නේ මඩත් නැති වෙන්න ඕනේ මඩ ගඳක් නැති වෙන්න ඕනේ නේද? එතකොට අපිට වතුරක් වුණත් බොනවනම් මඩ නැහැ. නමුත් මඩ ගඳ පල් ගඳ තියෙනවනම් ඒ වතුර බොන්න පුළුවන්ද? අමාරු නේද? එතකොට මඩ ගඳක් නැහැ. මඩක් නැතිනම් ඒ වතුර පිරිසිදුයි කියනවා අපි නේ. ඒ වගේ යම් සිතක් පිරිසිදුයි ප්‍රභාසුර යන ගණයට යන්නේ එයාගේ හිතේ කාමයේ නැමැති මඩත් නැතිනම් ඒ මඩ ගඳත් නැතිනම් කාමයේ අරබය තියෙන ක්ලේශයක් නැත්නම් ඒ හිත තමයි ප්‍රභාසකයි කියලා කියන්නේ. දැන් ඔය ප්‍රථම ධානය වගේ ධාන මට්ටම් ගත්තාම හැම වෙලෙම කාමයන්ගෙන් මිදිලා. ඒකයි ප්‍රථම ධානය වගේ තන කඳුනන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලා කියනකොට විවිච්ඡේව කාමෙහි විවිච්ඡේව අකුසලෙහි කියලා කියනකොට විවිච්ඡේව කාමෙහි කියලා කියන්නේ කොතෙන්ද? අන්න මඩට, වස්තු කාමයට. විවිච්ඡේව අකුසලෙහි ධම්මෙහි කියලා කිව්වේ මඩ ගඳට, කෙලෙසයට. වස්තුකාම, ක්ලේශකාම කියන දෙකෙන් මිදිලා තමයි ප්‍රථම ධානය මට්ටම ලබන්න වෙන්නේ. එහෙනම් එතකොට අපි මෙතෙන්දී මේ කතා කළේ යම්කිසි කෙනෙකුට වස්තුකාමයෙන් මිදිලා ඉන්න පුළුවන් නමුත් අපහසුයි බොහෝ දුරට ක්ලේශකාමයෙන් මිදෙන්න. ක්ලේශකාමයෙන්ුත් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් මිදෙන්නත් පුළුවන් කෙනෙකුට. නමුත් සමුච්ඡේද වශයෙන් මිදෙන්න බෑ. තදංග වශයෙන් කියලා කියන්නේ අවස්ථාවකට. සමහර විටක දැන් අපි බන අහනකොට මේ අවස්ථාවේදී ගෙවල් දුරවල් ඉඩකඩන් දූදරුව ගැන අපි කයෙන් ඇසුරු කරන්නෙත් නැහැ. හිතෙන් ඒව ඇසුරු කරන්නෙත් නැහැ. తాවකාලිකව මේ මොහොතට විතරක් මෙදිලා. ඒකට කියනවා තදංග විමුක්තිය කියලා. ඒ අවස්ථාවට විතරක් අපි කාමයෙන් මිදලා ඉන්නවා. නමුත් මේ බණ ටික ආපහු ඉවර වෙනකොට අපේ මනස ආපහු පතිත වෙන්නේ අර කාමනීය ධර්මයන් කෙරෙහිමයි, ඒ මඩවල කෙරෙහිමයි. සමහර කෙනෙක් ලෞකික ධ්‍යාන ලබලා ප්‍රථම ධ්‍යානයේ ඉඳලා ඊට උඩ ධ්‍යාන ලබලා විස්කම්බන වශයෙන් කාලයකට කෙලෙස් යටපත් කිරීම වශයෙන් ධ්‍යාන උපදවාගෙන ඉන්නවා. වස්තුකාමයෙන් මිදලා ක්ලේශකාමයේ යටපත් කරගෙන ඉන්නවා. ඒකේ උඩරම ඉන්න පුළුවන් කොච්චරද? කල්ප 84000ක් ඉන්න පුළුවන්. හැබැයි කල්ප 84000කින් පස්සේ හරි ආපහු මතුවේ. එතකොට ඒකට කියනවා විස්කම්බන ප්‍රහාණය කියලා. තදංග ප්‍රහාණය විස්කම්බන ප්‍රහාණය. සමුච්ඡේද ඒ කියන්නේ ඉතුරු නොවන විදිහට සිඳුනේ නැති වුණොත් ආපහු ආපහු උපදිනවා. ආපහු ආපහු ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ යම් කිසි ගහක් කැපුවත් ගහේ මුල දැඩිව හොඳට තියෙනවා නම් ඒ ගහ නැවත දලු දානවා වගේ ඒවන් තණ්හා අනුසය 97 නිබ්බත්ති දුක්ඛ මිදම් පුනක් තුනක් මේ තණ්හා අනුසය නැති නොකොලොත් මේ දුක නැවත නැවත උපදිනවා කියලා. ඒ විදිහට දුක නැවත නැවත නූපදින්ට නම් මේ කාමයන්ගේ තියෙන කාමය, ක්ලේශකාම, වස්තුකාම කියන දෙකම අපිට සමුච්ඡේද වශයෙන් නැති වෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මේ වස්තුකාම, ක්ලේශකාම කියන දෙකෙන් මිදෙන්න නුවණින්. ඒකේ ස්වභාවය තේරුම් කර ගත්තාම. එතකොට අපි බලා ගන්න උන ඉස්සර වෙලාම වස්තුකාම කිව්වේ ගෙවල් දොරවල් ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ කියලා අපිට හම්බ වෙන මේ දේවල් වස්තුකාම තව පැත්තෙන් ගත්තාම නිෂ්පර්යායකින් ගත්තාම ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය කයට ගැටෙන පොට්ටබ්බ කියන මෙන්න මේ දස ආයතනේ රූප 10ම අපිට හම්බ වෙන්නේ කොහොමද වස්තුකාමයේ හැටියට ඒ අරබයා ඇති ක්ලේශයට කියනවා මොකද්ද ක්ලේශකාමය කියලා. එතකොට මේ වස්තුකාම ක්ලේශකාම කියන ධර්මතා දෙක අපිට කාමයේ උනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරා විනයන්ති චන්දන්ති කියලා. අපිට මේ කාමය කියන එක අද කාමයේ වෙච්ච දේ හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ මේ පුරුෂයාගේ සංකප්ප රාග පුරිසස්ස කාම පුරුෂයාගේ රාගය කියලා කියන්නේ කාමය කියලා කියන්නේ මේ ලෝකයාගේ කාමය කියලා කියන්නේ මොකද සංකප්ප රාග සංකල්පනාවයි රාගයයි දෙකළු පුරුෂයාගේ කාමය නේතේ කාම යාන චිත්‍රානි ලෝකේ මේ චිත්‍ර ලෝකයේ තියෙන චිත්‍ර කාමේ නෙමෙයිලු අපිට ඇහැට පෙනෙන කනට ඇහෙන නාසයට දැනෙන දිවට දැනෙන, කයට දැනෙන අද අපිට කාමයේ වෙච්ච දේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා කාමයේ උනේ පුරුෂයාගේ කල්පනාව නිසායි පුරුෂයාගේ ඒ පුද්ගලයාගේ රාගය නිසායි මේවා එයාට කාමයේ උනේ. නමුත් මේවා කාමේ නෙමේ මේවා ලෝකේ හුදු චිත්‍ර විතරයි. ලෝකේ පවතින යතහ ස්වභාවය විතරයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ ආපහු පෙන්නනවා සංකල්පයයි රාගයයි දෙකයි පුරුෂයයි කාමේ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ මේ ලෝකේ චිත්‍ර එහෙම තියෙනවා ලෝකේ චිත්‍ර එහෙම තියෙනවා ලෝකේ චිත්‍රවල නෑ අපි උපදවාගෙන අසුරු කරන කාමේ කියලා එකක් අතිත්ත දීරා විනයන්ති චන්දන්ති නමුත් දීරයන් වහන්සේලා පඬිත්යන් වහන්සේලා මෙන්න මෙහි ඡන්දය දුරු කරනවා. අපි මෙන්න මේ ටික පොඩ්ඩක් බලමු. දැන් අපි දැක්කා ක්ලේශකාමයේ කියන එක අපිට ඇති උනේ වස්තුකාමයේ හම්බ වෙච්ච නිසානේ නේද? ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කාමනීය වස්තු අපිට අපිට හම්බ වුණ කාම වස්තු තිබුණ නිසායි තණ්හාව ක්ලේශකාමේ පැවතුනේ. අපිට කාමයේ හැටියට හම්බ වෙන තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේතේ භික්ඛවේ කාම ආර්යස විනේ කාම ගුණ මේවා ආර්ය විනේ කාම ගුණයි කාම නෙමෙයි ඔන්න ওই ටික හොඳට බලන්න ඕනේ ආර්ය විනයටයි මේව කාම ගුණ කියලා කිව්වේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මේවා කාම ගුණ හැටියට පෙනෙන්නේ. අපිට ඒවා කාමේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නයක්. අපිට කාමේ වෙන්නත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේවා කාම ගුණ වෙන්නත් හේතුව මොකද්ද? මෙන්න මේ ස්වභාවය තේරුම් ගත්තාම අපිට කාමය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා කියනවා මේවා කාම ගුණ කාමයේ නෙමෙයි කාමයේ ඇති කරගන්න හිතේශී දේවල්. ඊට තව තැනකින් කියනවා පුරුෂයාගේ සංකප්ප රාගය, කල්පනාවයි, ඇලීමයි කාමය. මේවා නිකන් චිත්‍ර විතරයි කියලා. ඇහැට පේන දේ ඇහැට පේන දේ සම්පූර්ණ කාමයේ වුණොත් රහතන් වහන්සේලාට කාමයෙන් මිදලා ඉන්න පුළුවන් වෙයිද? බෑ. එහෙනම් රහතන් වහන්සේලා කාමයේ අසුරු කරනවා නම් මේ ලෝකයේත් කාමයේ අසුරු කරනවා නම් රහතන් වහන්සේලා කාමයෙන් මිදිලා නෙක්ඛම්ම සුඛයක් විඳිනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. එතකොට මෙතන තියෙන ධර්මතාවය අපි ටිකක් විමසලා බලන්න ඕනේ. එහෙනම් කොහොමද මේ කාමය අපිට හැදුනේ කියන එක. අපි කාමය කියන එක හදාගෙන කාම ලෝකය කියන එක උපදවාගෙනයි අපි පරිහරණය කරන්නේ. නමුත් අපි ඒක දන්නේ අපි හිතන්නේ අපිට තණ්හාව ඇති වෙන්න තියෙන වස්තුන් තියෙන නිසායි අපි මේ කැමැත්තෙන් ඉන්නේ කියලායි. යම් වෙලාවක අපි අපේ කෙලෙස්ය නිසා දුක් විඳින්නේ කියන එක අපිට තේරෙනවා මේ කාමය කියන එක හැදෙන හැටි අපිට කාමයේ වෙච්ච හැටි ටිකක් තේරුම් කර ගන්න පුළුවන් වුණොත්. එතකොට කාමය කියන තැනදී පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මොකද්ද? මේ චිත්‍ර චිත්‍ර කියලා කිව්වේ ඇහැට පෙනෙන මට්ටම, කනට ඇහෙන මට්ටම මේවා කාම ගුණ කියලා. කොහොමද කාම ගුණය කාමයක් උනේ? සංකල්පයෙන් රාගයෙන් කියනවා. ඇහැට පේන දේට අනුව අපි හිතනකොට අපි හිතන විදිහේ දෙයක් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. අන්න එතකොට අපි හිතන්නේ ලෝකේ යතහ ස්වභාවය දකින්න දැකපු මනසකින් නෙමෙයි අපි හිතන්නේ අපේ මනස තුල කාම ලෝකේ නිර්මාණය වෙන විදිහටයි අපි හිතන්නේ. අපි ඊයේ රැත් මතක් කළා කන බොන ආහාරයෙන් හැදුණු හම්මස් ලේන හරින් හැදුණු රූපයක් තියෙන තැනක අපිට නිමිත්තක් පහළ වෙනවා හිතට. ඒකට අපි මිනිසියෙක් කියලා හිතුවාම අපි දැනගන්නේ කොහොමද? මේ පේන රූපේ මිනිසියෙක් කියලා අපි දැනගන්නේ. එතකොට දැන් මිනිස්සයා උපදලා තියෙන්නේ කනබුන ආහාරයෙන්ද අපේ මනසින්ද? අපේ මනසින් නේද? ඒ වගේ මේ සතර මහා ධාතුව තියෙන තැනක අපේ හිතට පහළ වෙන නිමිති වලටයි අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් මිල මුදල් කියලා හිතන්නේ. එහෙම හිතුවාම අපිට අපේ මනසට සම්පූර්ණ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් වලින් යුක්ත වූ ලෝකයක් හම්බ මේ කල්පනාව නිසා හෝ ඒ කියන්නේ පෙනෙන දෙයට අනුව අපි කල්පනා කළොත් ඔන්න කාමයේ උපදිනවා. තව පැත්තකින් ගත්තාම ඒක තමයි සංකප්පය. රාගය කියලා කියන්නේ පෙනෙන දෙයට කල්පනා කරන්න ඕනේ පෙනෙන දේට අනුව හිත නම් නැමිලා පවතින බවම ඉදිරියෙන් තියෙන දේ මෙහෙම බලනවා කියන්නකෝ. මේ තමයි රාගය. පෙනෙන දේ ඇලිලා ඉන්නවා. සද්දයක් අහන බවම සද්ද රාගය. රූප බලන බවම රූප රාගය. ගන්ධ සුවඳ ආග්‍රහණය කරන බවම ගන්ධ රාගය. රස විඳින බවම රසය පිළිබඳ ඇති රාගය. කයට ස්පර්ශය අනුව හිත නැමී පවතින බවම පොට්ටබ්බ රාගය. මෙන්න මේ කාමයේ නිර්මාණය වෙලා තියෙනවා. අපිට කාම වස්තු හැදිලා තියෙන්නේ අපි තව ඉස්සරහට ටිකක් බලමු. අපිට අද කාමය හැදිලා තියෙන්නේ ඇහැට පෙනෙන, කනට ඇහෙන, නාසයට, දිවට, ශරීරයට දැනෙන ඒ අරමුණු ආරම්භය හිතන බව සහ ඊට නැමී පවතින මනස නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි අද මෙච්චර අපි අද හිතාගෙන ඉන්නවා රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කාමයි කියලා. බාහිරින් කාම වස්තු තියනවා කියලා. එහෙම තියෙන දේවටයි අපි තණ්හා කරන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවා ලෝකේ චිත්‍ර මිසක කාමේ නෙමෙයි ඇහැට කනට දිවට නාසයට ශරීරයට යම් අරමුණු ගැටෙනකොට අරමුණු හම්බ වෙනකොට ඒ අරමුණු අරඹයා අපේ මනසින් කරන කල්පනාව සහ අපේ මනසින් ඊට නැමී පවතින ඇලිලා පවතින ස්වභාවය මතයි කාමයේ කියන එක නිර්මාණය වෙන්නේ කාමයේ කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට ඔන්න කාමයේ කියන එක දකින්න ඕන වස්තුකාම ක්ලේශකාම කියන ධර්මතා දෙකක් වස්තුකාමයේ කියන එක නිර්මාණය වෙච්ච නිසා ක්ලේශකාමයේ හැදුනේ ක්ලේශකාමයේ හැදෙන්න හේතු වෙච්ච වස්තුකාමයේ කියන එකද හැදුනේ කොහොමද? සංකල්පයෙන් අපේ රාගයෙන් කියන එකෙන්. සංකල්පේ රාගය කියනකොට අපි හිතන්නේ ක්ලේශකාමයේ කියලා නෑ. සංකප්ප රාග කියන දෙකෙන් වස්තුකාමයේ හැදිලා වස්තුකාමයටයි ඇති කෙලෙසියයි අපිට ක්ලේශකාමයේ වෙන්නේ. කාමයේ නැති තැනක කෙලෙසේ පවතින්න පුළුවන්ද? බෑ. ඉස්සෙල්ලා කාමයේ හදාගන්න වෙනෝනේ. කාමයේ තිබුණොත් නේ කාමය කියන්නේ මොකද්ද? කැමති වෙන දේවල්. කැමති වෙන්න දේවල් තියෙන්න එපා. කැමති වෙන දේවල් හදාගන්නත් අපේ සංකල්පනාවයි රාගයයි උපකාරී වෙනවා. අපි ඒක තව ටිකක් යටට යනකොට වෙන්නේ කොහොමද උනේ කොහොමද කියන එක බලමු. මේ කාම සමුදය කාම නිරෝධය කියන තැනින් අපිට හම්බ වෙනවා කාමය හැදුනේ කොහොමද කියන කාරණාව. එතකොට දැනට දකින්ද ආර්ය විනයේ කාම ගුණයි කියලා කියන තැනක අපිට හම්බ වෙනවා කාමය. මෙන්න මේක තමයි කාමය. කාමය කියනකොට ඕගොල්ලෝ දකින්න ඕනේ වස්තුකාම ක්ලේශකාම කියන දෙක. ඒ වස්තුකාම ක්ලේශකාම කියන දෙකෙන් දකින්ද ඇහැ රූප කන සද්ද වගේ දේවල් වස්තුකාමයේ ඒ ආරම්භය ඇති තණ්හාව සිනේහය ක්ලේශකාමයේ. මෙන්න මේක තමයි මොකද්ද කාමා භික්කවේ වේදිතබ්බා කියනකොට ඕගොල්ලෝ දකින්න ඕනේ. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි මේ කාමය ගැන තව මෙහෙමත් දකින්න ඕනේ. මට ටිකක් මතක මදි. නමුත් ක්‍රම කීපයක් තියෙනවා. ක්‍රම 11ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාමය ගැන දකින්න කියලා මේ වස්තුකාමය ක්ලේශකාමය නිකම්ම එකක් නෙමෙයි මෙන්න මෙහෙම එකක් කියලා දකින්න ඕන කොහොමද අංගාරකාසූපමා කාමා කාමය කියන්නේ ගිනි අඟුරු වලක් වගේ කියලා දකින්න කියනවා බුදුරජාණන් වහන්සේ. ඇයි ඒ සැප කැමති දුක අකමැති දුක පිළිකුල් කරන යම් කිසි පුරුෂයෙක් ඉන්නවනම් ඒ පුරුෂයාගේ කැමැත්ත මොකද්ද? සැප කැමති දුක අකමැති දුක පිළිකුල් කරනවා සැපයි ප්‍රාර්ථනා කරන්නේ මෙන්න මෙහෙම පුරුෂයෙක් ඉන්නවා විශාල ගිනි අඟුරු වලක් තියෙනවා ගිනි දැල් නැහැ. නමුත් හාත්පස දිලිසෙන විශාල ගිනි අඟුරු වලක් තියෙනවා. බලවත් පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා අර පුරුෂයාගේ අත් දෙකෙන් අල්ල ගන්නවා බාහුව දෙකෙන්. કોઈ පුරුෂයාගේද? සැප කැමති ජීවත් වුණු කැමති දුක පිළිකුල් කරන පුරුෂයාගේ. අත් දෙකෙන් අල්ලගෙන මේ ගිනි අඟුරු වලට ඇදගෙන එනවා. අඩියක් අඩියක් ගානේ ගිඳුරු ගිනි අඟුරු වලට දාන්න ඇදගෙන එන මේ පුරුෂයාව අඩියක් අඩියක් ගානේ ගිනි අඟුරු වලට කිට්ටු වෙනවා කියන තමන්ගේ බලාපොරොත්තුවම අතහැරෙනවා. මොකද්ද බලාපොරොත්තුව? සැප කැමති, ජීවත් වුණු කැමති, දුක අකමැති. ලැබෙන්නේම මොකද්ද මෙයාට? දුක ලැබෙනවා, සැපම නැති වෙනවා, ජීවත් වීමේ කැමැත්තම නොලැබෙනවා. එබඳු පුරුෂයෙකු ගෙනල්ලා ගිනි වලකට, ගිනි අඟුරු වලකට දැම්මොත් ඒ ගිනි අඟුරු වල නිසා හාත්පස තැවෙනවා නම් දැවෙනවා නම් මරණෝ මරණ සමාන දුකටපත් වෙනවා නම් ඒ හේතුන් මේ පුද්ගලයාගේ ප්‍රාර්ථනාවම කැමැත්තම අතහැරෙනවා නම් මේ කාමයේ කියන එක ඉබඳු විදිහක දකින්න කියනවා ආර්ය විනය කාම ගුණ වෙච්ච තැනක අපි කාමයේ නිර්මාණය කරගෙන ඉන්නවා අද අපි හිතාගෙන ඉන්නේ මේ කාමය කියන එක ඒ කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා මේ අපි සැප විඳිනවා අපි මේ සතුටු වෙනවා අපිට පිහිටක් පිළිසරණක් ඇතුව ඉන්නවා කියලා අපි හිතාගෙන ඉන්නේ ඈ ගෙවල් දොරවල් යාන වාහන මේවා ගොඩක් අපි වටේ ලං කරගත්තාම අපිට සාමාන්‍ය කෙලෙසුන්ගෙන් ගැවිසීගත් අපේ මනසට හිතෙන්නේ අපි පිහිටක් ඇතුව ඉන්නවා සරණක් ඇතුව ඉන්නවා මේ දුකෙන් මිදෙන ක්‍රමයක ඉන්නවා කියලා. නෑ. අපි කවුරුවත් එහෙම වට කරගත්තා කියලාවත් වට කර නොගත්තත් කාමයේ තුල ඉන්න කෙනා පිහිටක් සරණක් ඇතුව ඉන්නවා එහෙම නෙමෙයි. ඒකට පෙන්වන අංගාරකා සූපමා කාම කාමයේ ගිනි අඟුරු වලක් වගේ මේ ලෝක සත්‍යය සැප කැමති ජීවත් වුණු කැමති දුක පිළිකුල් කරනවා. එබඳු ලෝකයට දවසින් දවස සැප තමන් කිරීම අයින් වෙනවා නම් දුක තමන් කෙරේ ලං වෙනවා නම් ජීවත් වීමේ බලාපොරොත්තු මොහොතින් මොහොත අතහැරවනවා නම් ඒ ටික ඔක්කොම කරනවා කියනවා මේ කාමය. මේ කාමයෙන් කාම රාගයෙන් මඩනා ලද සිතින් යුක්ත කෙනා මෙලොවම කාම රාගය නිසා නොයෙක් දුක් දුම්නස් වලටපත් වෙනවා සාංශාරික වශයෙන්ද සතර පාය ආදී දුක් වලටපත් වෙන්න තියෙන අකුසල ධර්ම කෙරිලා ඒ අකුසල ධර්මයන්ටපත් වෙනවාපත් කරනවා සැප කැමති වුණාට දුකම ලබා දෙන ධර්මයක් නිසා කාමයේ දකින්න කියනවා මොකද්ද අංගාරකාස උපමා කාම ඊට පස්සේ අට්ටි සංකලික උපමා කාම කාමය ඇට සැකිල්ලක් වගේ දකින්න කියනවා මොකද්ද මස් නැති ලේ තවරුණු ඇට කෑල්ලක් සතෙක් මරණ තැනක ඇට කෑල්ලක් සුනකයෙකුට වගේ විසිකලොත් ඒ සතා මොකද කරන්නේ? ලේ තැවරුණු මේ ඇට කෑල්ල ලෙව කනවා. ලෙව කෑවට බඩේ හැම පිරෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඇට කූර හපනවා. හපනකොට හපනකොට හපනකොට මොකද වෙන්නේ? තමන්ගේ කට තුවාල වෙලා ඒ ඇට කෑලේ ලේ ගෑවෙනවා. තමන්ගේ කටේ තුවාල වෙලා ලේ රහ දැනෙනවා. ඒ සතා හිතනවා කියන්නේ මේ ඇට කූරේ තියෙන රහ තමයි ලේ රහ තව හපනවා. දැන් අලි කටු කන්නේ. අලියා ඔය අන්දර කටු වගේ කටු જાති කන්න හරි කැමති, හරි ආසයි. ඇයි ඒ කටු කනකොට කටේ ඇනිලා ලේ ලේ එනකොට ඒ ලේත් එක්ක තව හපනවා දැන් අලියා හිතන්නේ මේ අන්දර කටු වලින් තමයි මේ රහ එන්නේ කියලා. ඒ වගේ මේ ලෝකයාද පෙන්නනවා මේ කාමය නිසා බඩ පිරුණු කෙනෙක් නැහැ කුස පිරුණු කෙනෙක් නැහැ ඇති වෙච්ච කෙනෙක් කාම සැපයෙන් සන්තරපණය වෙච්ච පිරිච්ච කෙනෙක් ඉන්නවද බලන්න කවුරුව නෑ එයා අර ලේරහ දැනෙන්න දැනෙන්න තවත් හපනවා වගේ අපි හිතාගෙන ඉන්නවා දරු මල්ලෝ ගෙවල් දොරවල් මිල මුදල් ඔන්න මේව එකතු කරනවා එකතු කරනකොට මේව එකතු කළානේ කියලා මනෝ සම්පස්සයෙන් උපදින සැපයක් අපි විඳිනවා ඒක මනෝසප්පාසයෙන් උපදින සැපේ අපි හිතපු නිසා උපදින සැපයක්. අපි හිතනවා මේ වස්තුන් එකතු කරපු නිසා සැපේ එනවා කියලා. ආයෙත් එකතු කරනවා. ආයෙත් මම මෙහෙම මට රත්තරන් ගොඩක් තියෙනවනේ කියලා හිතනවා. හිතපු නිසා අපිට සෝමනස්සයක් එනවා. දැන් මේ හිතපු නිසා අපිට සැපයක් එන්නේ. අපි හිතන මේ එකතු කරපු නිසා මේ සැපේ එන්නේ. මට දරුමල්ලු ගෙවල් දුරවල් තියෙනවනේ කියලා අපි හිතනවා. මනෝමය සිහි කරනවා. සිහි කරපු නිසා ඒ මනෝ ස්පර්ශය නිසා අපිට යම් සොම්නසක් එනවා. අපි හිතන මේව එකතු කරපු නිසායි ආයෙත් එකතු කරනවා. එහෙම කරන්නේ නැද්ද අපි? අර සතා ටිකක් හපනකොට කටේ ඇනෙනවා, කටු ලේ එනවා. ඒ තමන්ගෙම ලේ රහ තමන්ගෙම ලේ රහ තමන්ට දැනෙනවා. හිතන්නේ යා කොහොමද? යාගේ සංඥා වෙන්නේ කොහොමද? බාහිර කටු වලින් තමයි මේ රහ එන්නේ. ඒ වගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් එකතු කරනවා. මට දැන් මෙහෙම දේවල් තියෙනවනේ කියලා හිතින් සිහි කරනවා. හිතින් සිහි කරපු නිසා සෝමනස්සයක් එනවා. දැන් බැරිලා හිතින් සිහි නොකළොත් ඕගලන්ට මේක කොච්චර කොට ගැවුවා සැපක් එනවද? නෑ. හිතින් සිහි කරපු නිසා චිත්ත ස්පර්ශ නිසා සැපක් එනවා. ආයෙත් හිතනවා මොකෙන් දෙන්නේ? මේව එකතු කරපු නිසා කියලා ආයෙත් එකතු කරනවා. ඊට පස්සේ බාහිර වස්තුන් කයට ගැටීම නිසා කාය ස්පර්ශ නිසා සැපක් එනවා. ආපහු හිතන මොකද්ද? මේ සැපේ ඉන්නේ බාහිර වස්තුන් නිසා කියලා ආයෙත් ඒකට අත දානවා. අර මම කියන්නේ ඉස්සරහා පිඟානක අපිට හොඳට ලස්සන අයිසිං කරලා හොඳ කේක් කෑල්ලක් තියෙනවා. දැන් කෑල්ලක් කඩලා කනවා. කටේදී කෙලත් එක්ක මිශ්‍ර වෙලා වමන ගොඩක් වෙලා හපනවා. හපනකොට වමනේ ටික හැපීම නිසා සැපයක් එනවා. ආයෙ පෙන්නනවා මොකද්ද මේ කේක් කෑල්ල නිසායි සැපේ ආයෙත් අත දානවා. දැන් මේ සැපේ ආවේ කේක් කෑල්ල හින්දාද? නෑ මොකක්ින්ද? වමන ගොඩ නිසා. දැන් බැරි වෙලා ඕගොල්ලෝ හරි රහයි කියලා විඳින ඒ කටේ තියෙන ටික අතට ගන්නකො අර පිඟාන තියෙන ටිකවත් කයිද? කකා ඉන්න කෙනෙක් ළඟම ඉන්න කෙනෙක් කටේ තියෙන ටික බිමට දැම්මොත් වමන දැම්මොත් පලාතේ ඉන්නවද? ඔන්න ඔහොම තැනකින් දැන් සැප විඳින අලියා කටේ කටු වෙන්නලා දැන් දුක් ලේ රහ එන්නේ උගෙම ස්පර්ශයෙන්. නමුත් එයාගේ සංඥාව යන්නේ කොහටද? කාටු ටිකට. ඒ වගේ දැන් කේක් කෑල්ල හපනකොට තමයි එන්නේ මොකද්ද? රසය. නමුත් අපේ සංඥාව යන්නේ මොකේද? පිඟානේ තියෙන ඒකට දැන් කේක් කෑල්ලෙන්ද මේ රස විඳින්නේ වමනේ ටිකෙන්ද කටේදී වමනේ ටිකෙන් රස විඳ විඳ කේක් කෑල්ල කියලා හිතනවා අර අලිය කරපු දෙයම නෙමෙයිද කරන්නේ අර ඇටකූර ලෙවකව බල්ල කරපු දෙයම නෙමෙයිද කරන්නේ මුළු කාමයේම ওই වගේ නෙමෙයිද දැන් ප්‍රියමනාප ලස්සන කෙනෙක් හෝ දෙයක් හෝ අල්ලනවා කියන්නකෝ කාය ස්පර්ශය නිසා පොට්ටබ්බේ නිසා අපිට බාහිර අරමුණු කායට ගැටීම නිසා කාය ස්පර්ශ නිසා සැපක් විඳිනවා. අපි අරමුණු කරන්නේ මේ ඇහැට පේන දේ තමයි හැපෙන්නේ කියලා. වෙන්නේ වෙන එකක් හිතාගන්න වෙන එකක්. දැන් දිවට ගැටෙන්නේ වෙන එකක්, පේන කේ කියලා වෙන එකක්. නමුත් හිතාගන්න වෙන එකක් නේ අපි. ඒ වගේ. ඔන්න ඔය වගේ අර්ථයෙන් මේ කාමය කියන එක කිසිම වෙලාවක කුසගින්න හැදුණු සුනකෙක් ඇටකූරක් ලෙව කෑවා කියලා කවදාවත් බඩ පිරෙන්නේ නැහැ කියනවා. ඒ වගේ කාම පිපාසයෙන් යුක්ත කෙනාට ඇතිතරම් රූප පෙන්වන්න පිරෙන දවසක් නැහැ. ඇතිතරම් ශබ්ද අහන්න පිරෙන දවසක් නැහැ. පුළුවන් තරම් ගඳ සුවඳ ආග්‍රහණය කරන්න පිරුණු දවසක් නැහැ. පිරෙන දවසක් නැහැ. රස විඳින්න එක එක විදිහට හිත කියන කියන විදිහේ රස කෑම හදලා කණ්ඩායම් තියන්නේ. ඇති වෙලද? පිරුන්නේ නැහැ. කයට හිත කියන කියන විදිහේ කාය ස්පර්ශ දෙන්න පිරුණු දවසක් නැහැ. පිරෙන දවසක් නැහැ. එතකොට ඒ නිසා අට්ටි සංකල්පුමා කාම කාමය කියන්නේ කවදාවත්ම තෘප්තියකටපත් වෙන්න බැරිපත් කරවන්නේ නැති දෙයක්. ඒක මේකේ ආදීනවයක් නෙමෙයිද? ඒක මේකේ වෙහසක් නෙමෙයිද? පුරවන්න බැරි දෙයක් පුරවන්න කියලා හදන මේ ගතියම කාමය කියන එක මෙන්න මෙබඳු ආදීනවකින් යුක්තයි කියලා දකින්න ඕගොල්ලෝ ඔය වස්තුකාම ක්ලේශකාම කියලා නිකන් දකින්න එපා. අපි අද විදින කාමය දකින්න මොකද්ද? අට්ටි සංකල්පකුමා කාම. කාමය කියන එක ඇට සැකිල්ලක් වගේ. මාංශ පේසුපමා කාම. කාමය කියන එක මස් වැදල්ලක් වගේ කියනවා. මස් කුට්ටියක් අරගෙන මස් කපන තැනක මිනිස්සේ මස් ටිකක් කපලා පැත්තකින් තියලා එනකොට උගුස්සෙක් ඇවිල්ලා මස් කැටිය දහගෙන යනවා. දැන් මස් කැටිය කටේ තියෙනකොට මොකද කරන්නේ? අනිත් උගුස්ස ඔක්කොම කොටනවා කියනවා ඒ උගුස්සට. මස් කැටිය තියෙන තාක්ම බෙරෙන්න බෑ. බැරිලා ඌ අතහැරිය අතහරිනවා ඒක. එතකොට තව එකෙක් ගත්තොත් ගත් එකාට කොටනවා. මේ කාමය කියන එක දකින්න කියන මාංශ පේශි උපමාවෙන් කාමය කියන කෙනා කාමයේ ගත්ත කෙනා හරියට කාමයේ අල්ලගත්ත කෙනා මොකද වෙන්නේ අපි කියමු ඔන්න ඉඩ කඩන් ලොකු විශාල වත්තක් තියෙනවා ඒක ගත්තා දැන් ඒ වත්ත නිසා ඒකේ හරියට වැඩ කරන්නේ හරි පළදාවක් නැහැ නුයේක් දේවල් ගැන දුක් දුම්නස් ඔන්න යාව පන්නගෙන එනවා ඈ ප්‍රිය විප්‍රයෝග දුක්ඛ, අප්‍රිය සංපයෝග දුක්ඛ නොයේක් දේවල්. බැරි වෙලා අයියෝ මේක කරදරයි කියලා කාට හරි විකුණලා දැම්මොත් දැන් එයා නිදහස් වෙනවා. අර දුක් ටික ඔක්කොම එයා පන්නගෙන යනවා. ඒක කාට හරි විකුණලා දැම්මොත් දැන් ඒ දුක් ටික එයා මිදෙනවා අනිත් කෙනාම වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ වත්ත නිසා මෙලෝ විතරක් නෙමෙයි පරලෝ වශයෙන්ද කෙරෙන අකුසල කර්ම සේවකී හරියට වැඩ කරන්නේ නැහැ බයින්ද වෙනවා නිඳා කරන්න වෙනවා අපහාස කරන්න වෙනවා නැතිනම් ඒක රහතුරුකම් කරන කෙනාට ලෝකේ ඉතින් ඔක්කොම මෛත්‍රීම කරන්න බෑනේ පුළුවන් දහමක් තියෙන කෙනා නමුත් ලෝකේ කාමී යුක්ත කෙනා හැම කරන්නේ ඒකට එකට එක කරන්න හදන ඔන්න ඒකෙන් සම්පරායක වශයෙන් අකුසල මෙලෝ වශයෙන් උපක්‍රම කරන්න වෙනවා ඉතින් ඒ මස් කෑල්ල අත නොහැර තිබුණොත් මොකද වෙන්නේ මෙලෝ පරලෝ වශයෙන් දුක් විඳින්න තියෙන හේතු ටික එයා අනුවම ලෝපන්තින. බැරි වෙලා එයා ඒක අතහැරිය විකුණලා දැම්ම කියන්නේ වෙන කෙනෙක් ගත්තොත්. දැන් මොකද වෙන්නේ? ගත්ත කෙනාට මෙලෝ පරලෝ වශයෙන් දෙකෙන්ම දුක් විඳින්න තියෙන හේතු ටික එයාව පන්නගෙන එනවා. ඒ වගේමයි අපි දූ දරුවෝ කියලා හිතාගෙන ඉන්න තැනදී, ගෙවල් දොරවල් කියලා හිතාගෙන ඉන්න එකයි. මමයි කියලා හිතාගෙන ඉන්න තැන. මේ ඔක්කොගෙම එහෙමයි. යම් යම් යම් මට්ටම් වල මෙලෝ පරලෝ වශයෙන් දුක් විපාක තියෙනවා. ඒ ඒ දේ අතහැරියාම ඒක තව කෙනෙක් ගත්තොත් එයාව පන්නගෙන එනවා ඒ දුක කියන එක. එතකොට මෙන්න මෙබඳු අර්ථයෙන් දකින්න කියනවා කාමය කියන එක මොකද්ද? මොකක් වගේද? ඈ? මාස්ටර් දලක් මාංශ පේශි උපමාර්ථයෙන් දකින්න කියනවා. ඊට පස්සේ තිනුක් උපමා කාම කාමය කියන්නේ තන සුලඟ සුලක් වගේ කියනවා. ඊට පස්සේ රෑ කරවලේ යම් කිසි කෙනෙකුට යන්න බැරි වුණාම එයා මොකද කරන්නේ? පන්දමට කියන්නේ හුළුවත්තක් පත්තු කරගෙන යන්නේ. හුළුවත්තක් පත්තු කරගෙන යනවා. දැන් ඒක ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා එනවා. නමුත් කෙරෝලට යනකම් අන්තිම මොහොතේ හරි හුළුවත්ත අතහැරියේ නැත්තම් මොකද වෙන්නේ? ඒකාන්තයෙන් පිච්චෙනවා මේ කාමය කෙනෙකු හුලුවත්තක් වගේ ජීවිතයේ අන්තිම මොහොතේ හැරි මේක අතහැරියේ නැත්තම් පිච්චිලා මැරෙනවාමයි ජරා මරණ දුකටපත් වෙනවාමයි කියනවා ඈ හුලුවත්තේ මුලින් හරි මැදින් හරි කෙරවලකින් හරි ඒක ඇවිල්ලන කාලෙදි අතහැරියොත් බේරෙන්න පුළුවන් නමුත් ඒ හුලුවත්ත අත නොහැර හිටියොත් මොකද වෙන්නේ ඇවිලිච්ච ලුවත අත නොහැර හිටියොත් ඒකෙන් පිච්චිලා දුකටපත් වෙන්න වෙනවාමයි. කාමය කියන එකත් වෙනවා. ඒකයි කාමය මුලින් හරි, තරුණ කාලේ හරි, මධ්‍යම කාලේ හරි, අන්තිම කාලේ හරි මේක අත නොහැරියොත් ඒකාන්තයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස කියන 11 ගින්නකින් දැවිලා පිච්චෙන්න වෙනවාමයි ඊට පස්සේ දකින්න කියනවා කාමය රුක්කපල උපමා කාම කාමය කියන එක මොකද්ද ගෙඩි පිරුණු ගහක් වගේ දකින්න කියනවා. අඹ ගහක් හරි, peer ගහක් හරි මොනවා ගහක් තිබුණොත් රුක්කපල උපමා කාම. ගෙඩි පිරුණු ගහකට මොකද වෙන්නේ? ගෙඩි කඩන්න පොළු ගහනවා. ගල් ගහනවා. මේ ගෙඩි නැති ගහකට වෙන්නේ නැහැ කිසිම හිරිහැරයක් ඒ ඒ නොවන හිරිහැර ටික ඔක්කොම වෙනවා මොකේද ගෙඩි තියෙන ගස්වලට. එතකොට ගෙඩි නැති ගහකට පොළු පාරවල් කඩු පාරවල් අතු කපනවා මේ ඉති කපනවා පොළු වලින් ගහනවා ගල් වලින් ගහනවා කියන එකක් වෙනවද? ගෙඩි තියෙන ගහටමයි වෙන්නේ. ඒ වගේ කාමයේ ඇසුරු කරන කෙනාටම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසෙන් ලැබෙන කර්ම රැස් වෙනවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන සොලින් හිස් නෑ කියන හරියට රුක්කපල උපමාවෙන් දකින්ද කියනවා මොකද්ද කාමය කියන එක. ඊට පස්සේ පෙන්වනවා අසිසුනෝපමා කාම කාපේ කාමය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ සත්‍ය උපමා සත්‍ය සලූපමා කාම ඔකට පෙන්නනවා දැන් දෙපැත්ත කැපෙන පිහියක ඔය කිරි මීපැණි වගේ දෙයක් ගාලා ලෙව කණ්ඩ කියනවා කැපෙන. පැත්තේ දැන් ගාලා ලෙව කෑවහම ඈ එතකොට මොකද වෙන්නේ? මීපෙන චූට්ට ගෑවිච්ච නිසා චූටි රහක් දැනෙනවා. නමුත් ඒකම දිවේ පලාතක් කැපිලා යනවා. එතකොට ඇති වෙන වේදනාව ආස්වාදයේම ටිකයි ආදීනවම ගොඩයි. මේ කාමය නිසා ලැබෙන ආස්වාදයේම ටිකයි ආදීනවේ. මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. සතර තෙරක් නැති ජරා මරණ දුක ඔක්කොම ගැඹිලා තියෙනවා මේ කාමයේ කියන තැන. එහෙනම් මේ කාමා වික්කවේ වේදිතබ්බා කියනකොට නිකම්ම වස්තුකාමී ක්ලේශකාමී දකින්න එපා. අපි බොහොම ආදරෙන් අපි බොහොම කැමැත්තෙන් අපි බොහොම මනාපකමින් ඇසුරු කරන කාමය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා දකින්න. මොනවා හරි දෙයක් දැනගෙන අපි ඒකේ ආදීනෝ මොන්නේ යමක් කරනකොට ඒක විස්තර ටික තියෙන්න බෑ නේද? එහෙනම් කාමයේ ඇලෙන්න කමන්නේ හැබැයි අපි ඇලෙන කාමෙ මෙන්න මෙහෙම එකක් කියලා දැනගෙන ඉන්න. මේ ටිකේ අපි ඇලෙනවා නම් මෙන්න මේ ටික දායාද වශයෙන් අපිට ලැබෙනවා කියන එක තේරුම් ගන්න. ඈ කාමයේ කියන එක තව තියෙනවා ගොඩක් මට මතක නැහැ. ඈ එතකොට ඇටසැකිල්ලක් වගේ පළ ඇති රුකක් වගේ මස් වැදල්ලක් වගේ, තන සුළඟක් වගේ, මේ හුළුවත්තක් වගේ, ඇට කෑල්ලක් වගේ, කිනි අඟුරු වලක් වගේ, දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ ඒ මේ වගේ උපමා වලින් දකින්ද මෙන්න මේකයි කාමය කියලා කියන්නේ. කාමයෙන් යුක්ත කෙනා අර කියපු තැන්වල උපමා වලින් පෙන්නන ආදීනව පෙන්නන ගැහැටක් තියෙනවා නම් කාමයේ විඳින කෙනාට කාමයේ වළඳන කෙනාට මේ ඔක්කොම ටික විඳින්න වෙනවා වළඳන්න වෙනවා කියන එකත් මතක තියාගන්න. එහෙම තියාගෙන ආයේ කිසිම වෙලාවක ඒකෙන් බේරෙන්න පුළුවන් කමක් එහෙම නැහැ. මෙන්න මේ විදිහට දත යුතුයි කාමා භික්කවේ වේදිතබ්බා කියනකොට කාමයේ දත යුතුයි කියනකොට වස්තුකාමය කියන එක දකින්ද ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ මේවා ක්ලේශකාමය කියනකොට දකින්ද ඒ ආරම්භය තියෙන චන්දරාගය මේ කාමයේ මේකයි කාමය ඒ කාමයේ ස්වභාවය තමයි මොකද්ද? මෙන්න මේ බඳුයි. මේ කාමය තන සුළඟක් වගේ යට සැකිල්ලක් වගේ කියලා මෙන්න මේ විස්තර ටිකක් දැනගන්න. ඔන්න කාමා භික්කවේ වේදිතබ්බා කියනකොට අපිට තේරෙන්න තව විස්තර තියෙනවා මම පොහොසත් නෑවා කියන්නේ මෙන්න මේ පමණින්වත් ටිකක් දැනගන්න ඕනේ අපි විඳින අපි හිතාගෙන ඉන්න අපි සැපයි කියලා හිතන කාමයේ ස්වභාවය ඔන්න ඕකටයි අපිට කාමය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අපි කාමයේ කියන තැනට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය විනය නම් උකට කාමයේ කියන්නේ ඔය කාමයේ සංකල්පයෙන් රාගෙන් හදාගෙන තියෙන්නේ කියලා. අපි බලමු ඒකට ඒක කොහොමද කියන එක ඊගාව කාරණාවෙන්. කාමා භික්ක වේදිතබ්බා කියලා ওই ටික පෙන්නලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා කාමාන නිදාන සම්භවෝ වේදිතබ්බ. කාමයන්ගේ ඇතිවීම දත යුතුයි. ඔන්න කාමයේ ඇති වෙන හැටි පෙන්නනවා. මොකද්ද කාමය කොහොමද කාමය ඇති වෙන්නේ? පස්ස සමුදයෝ කාම සමුදයෝ. ස්පර්ශය නිසා කාමය ඇති වෙනවා. කොහොමද ස්පර්ශය වෙන්නේ? ඇහැ නොබිඳුනා ඇහත් හොඳට තියෙනවා. ඇස් හමුවට රූපත් එනවා. ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් නොවේ නම් ඊට අනුරූප වූ විඥාන භාගයේ පිහිටන්නේ නැහැ. එහෙම වුණොත් ස්පර්ශය නැහැ. ඇහත් බිඳිලා තියෙන හොඳට තියෙනවා රූපයත් ඇස් හමුවට එනවා. ඊට අනුරූපව මෙනෙහි කිරීමකුත් වේනම්. ඔන්න ඊට අනුරූපව විඥාන භාගයාගේ පහළවීම වෙනවා. එතකොට ස්පර්ශය කියනවා. ඔන්න හොඳට බලන්න මේ සිද්ධිය ස්පර්ශය නිසායි කාන්ති වෙන්නේ. ස්පර්ශය කියන්නේ කොහොමද? ඇහැට රූප ගැටුණු පමණකින්ම හිත උපදින්නේ ඇහැක් තියෙනවා රූපයක් තියෙනවා ඒ රූපයට අනුව අපි හිතුවොත් ඒ රූපයට අනුව හිත මෙහෙවුවොත් ඒ රූපයට අනුව නැමී පවතින මනසක් තිබුණොත් ඊට අනුව ඒ විඥානයගේ පහළ වීම වෙනවා. මොකද චක්කු විඥානය පහළ වෙනවා. තින්න සංගති පස්සු. ඔන්න ඒ තුන්දෙනාගේ එකතු ස්පර්ශ ඔන්න කාමයේ උපන්නා. ඔන්න වස්තුකාමයේ දැන් හැදිලා. අන්න ඒ වස්තුකාමයේ කියනකොට දකින්න මේ චක්කු සම්පස්ස අවස්ථාව දකින්න වස්තුකාමයේ. ඊට පස්සේ චිත්ත වීදී අහලා තියෙනවනම් ඒ සිතේම ජවම් මට්ටමට යනකොට දකින්න ක්ලේශකාමයේ. අද අපිට වස්තුකාමයේ ක්ලේශකාමයෙන් තොරව යමක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ක්ලේශකාමයේ තියෙන වස්තුකාමයේ මුල් කරගෙන හැබැයි වස්තුකාමයේ හදාගත්තේ අපි. මොකද ඇයි? ඇහැ තිබුණා. රූපය සමුවට ආවා. ඊට අනුව අපි මෙනෙහි කළ නිසා නේද සංකප්පෝකාම රාගෝකාම ඒ පේන දෙයට අනුව නැමී පැවතුණු නිසා නේද අපිට ඊට අනුරූප වූ විඥානේ පිහිටියේ තේරෙනවද කියන්නේ ඇහත් තිබුණා රූපයක් තිබුණා ඊට අනුරූප මෙනෙහි නොකළොත් ඕගොල්ලෝ වෙන්නේ. එතකොට හොඳට බලන්න කාමය කියන එක හදාගන්න හැටි ඇහැ තියෙනවා රූපේ තියෙනවා ඒ රූපයට අනුව මෙනෙහි කිරීමකුත් කරන්න ඕනේ. මෙනෙහි අපි ඒක දන්නේ හිත වේගවත් එච්චරට අපි වැරද්ද පුරුදු කරලා අ මෙහෙම බලනකොටම පේන දෙයට අනුව අපි හිතන නිසායි දැන් මේ හිතෙන බව ඉබේම වෙන තරමට ක්‍රියාත්මක නිසායි අපිට මේ තග්ගල චක්කු විඥානේ පිහිටන්නේ. චක්කු විඥානේ කියන්නේ පේන දෙයට අනුව අපේ හිත පිහිටන විදියටයි අපි ඇසිරෙන්නේ. ඔන්න ඔහොමයි කාමයේ ඉපදීම. එතකොට යම් වෙලාවක ඇස් නොබින්දුන ඇහැ හොඳට තියෙනවා රූපේ තියෙනවා ඊට අනුව මෙනෙහි කළොත් ඔන්න විඥානය පිටන ස්පර්ශ. ඔන්න කාමයේ උපන්නේ. කන තියෙනවා, ශබ්දය තියෙනවා, ඊට අනුරූපව මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? සෝත විඥානය උපදිනොත් තින්න සංගති පස්ස. ඔන්න කාමයේ උපන්නා. නාසය තියෙනවා, ගන්ධය තියෙනවා. ඊට අනුරූපව මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? ගාන ස්පර්ශය. අන්න කාමයේ උපන්නා. දිව තියෙනවා, රස තියෙනවා, ඊට අනුරූපව මෙනෙහි කරනවා. ඊට අනුරූපව මෙනෙහි කරනවා කියන ටික දකින්න සංකප්ප රාග කියන එක. රාග කියනකොට මෙතන චෛසිකයක් වශයෙන් දකින්න එපා. ඒ අරමුණ අජ්ජෝසාය චිත්තති. වැසගෙන පවතින, නැමිලා පවතින, නැඹුරු වෙලා පවතින අපිට අපි ඊට මෙනෙහි කරනවද කියන එකක්වත් දන්නේ මේ පේන දේ බලන ගතියම දකින්න රාගයේ හැටියට පේන දේ වෙන්න වෙන ගතියම දකින්න අජ්ජෝසාය චිත්තති වැසගෙන පවතින කියන අර්ථයෙන් අපි දන්නේ මේ ඒක මේ මට්ටමේ ඇලීමක් කියන එක. එතකොට මෙන්න මේ විදිහට ඊට අනුරූපව මෙනෙහි කළොත් ගාන විඥානය පිරිනව ගාන විඥානය උපන්න කියන ස්පර්ශය. දිව තියෙනවා රස තියෙනවා රසට අනුව හිතනවා මෙනෙහි කරනවා. ජීව විඥානය පිහිටනවා ස්පර්ශය කාමයේ උපන්න. කය තියෙනවා පොට්ටබ්බේ තියෙනවා පොට්ටබ්බේට අනුව හිතනවා නැමී පවතිනවා අජ්ජෝසාය තිට්ඨති අන්න කාය විඥානේ පිටන එතකොට මොකද ස්පර්ශය අන්න කාමයේ උපන්න ඔන්න කාමයේ හදාගෙන දැන් තියෙන්නේ අපි කාමයේ හදාගත්ත වස්තු කාමයේ ඒ අරබය මනෝ විඥාන මට්ටමින් තමයි දුවා පුතා කියලා තව ඒක වර්ණවත් කරගන්නවා හදාගත්ත කාමය හදාගෙන ඔන්න අපි මොකද කරන්නේ? එහෙම කරගෙන වස්තුකාම ක්ලේශකාම දෙකම හදාගෙන දැන් මේ ජීවත් වෙනවා. එතකොට මේ කාමය කියලා කිව්වේ දකින්ද මේ හදාගත්තේ වස්තුකාමය නෙමෙයි මේ හදාගත්තේ ක්ලේශකාමය නෙමෙයි. මේ හදාගත්තේ මේ පේන්නේ දුවා නෙමෙයි පුතා ගෙවල් දොරල් යාන වාහන නෙමෙයි මොකද්ද? ඉස්සලා කිව්ව විස්තර ටික දකින්න. මේ හම්බ වෙන්නේ මේ හදාගත්තේ මොකද්ද? මස්ලේ නැති ඇටසැකිල්ලක් හදාගත්තේ. ගිනි අඟුරු වලක් හදාගත්තේ බොහෝ කාලයක් තැවෙන්න හේතුවක් හදාගත්තේ. සැප කැමති අපිට සැප නොලැබෙන දුක අකමැති අපිට දුක ලැබෙන යමක් මේ හදාගත්තේ. මේ හදාගත්තේ කාම එහෙම නෙමෙයි. කියන තැනින් දකින්න. මේ හදාගත්තේ ජරා මරණ. මේ හදාගත්තේ සසර. මේ හදාගත්තේ සතර අපායට යන්න තියෙන භූමිය. කියන තැනින් දකින්න. ඔන්න කාමාන නිදාන සම්භව වේදිතබ්බෝ කියනකොට එයා දන්නවා ස්පර්ශය නිසා කාමයේ උපදින්නේ ස්පර්ශය කියන්නේ මෙහෙමයි. ඇහැ තියෙනවා රූපය තියෙනවා තිබුණට ස්පර්ශය වෙනවද? නෑ. ඊට අනුව අපි මෙනෙහි කරන්නත් ඕනේ අපි මෙනෙහි කරනවා ඒ නිසා අපිම මෙනෙහි කරන නිසා ඊට අනුව විඥානයේ පිහිටලා උන්නේ ස්පර්ශය දෙනවා ඔන්න කාමයේ හදාගත්තා ඔන්න එහෙම හදාගෙන මේ කාම තණ්හාව ඇති කාම තණ්හාව ඒ කියන්නේ දැන් අපි ගුවිතං ගන්නකොට අපිම බඩේට ගොහරි කවුපි හරි මොන හරි හිතවනවනේ. හිතවලා ඒක අපිම අනුභව කරනවා. හරි හොඳයි කියලා අපිම හැලෙනවා. ඒ වගේ අපිම නිෂ්පාදනය කළා අපි මේක භුක්ති විඳිනවනේ. ඒ වගේ කාමය කියන එක අපිම නිෂ්පාදනය කළා අපිම භුක්ති විඳිනවා. එහෙම නැතු මේ තියෙන අපිට ගිය ගමන් කඩාගෙන කණ්ඩ හැම තැනම බඩේ රුඟු කවුපි මුංගට එහෙම නැහැ. ඒ වගේ මේ කාම භාණ්ඩ හැමතැනම අපිට උනේ උන විදිහට අරගෙන කණ්ඩ බොන්න නෑ. තියෙන සතර මහා ධාතු. ඒක හදාගෙනයි අපි මේ නිදින්නේ. එතකොට ඔන්න කාමන නිදාන සම්භව වේදිතබ්බෝ කියනකොට කාමයන්ගේ ඇතිවීම දකිනවා කොහොමද ඇතිවීම? ස්පර්ශය නිසයි කියනවා. ඊට පස්සේ කාමානං වේමත්තතා වේදිතබ්බෝ. දැන් කාමයන්ගේ නානත්වයකුත් තියෙනවා. මොකද්ද කාමයන්ගේ නානත්තේ? අඤ්ඤේසු රූපකාම, අඤ්ඤේසු සද්දකාම, අඤ්ඤේසු ගන්ධකාම. රූපයන්ගෙන් ඇතිවෙන රූපයන්ගෙන් පෙනී හිටින කාම නෙමෙයි සද්දයන්ගෙන්. සද්දයන්ගෙන් පෙනී හිටින කාම නෙමෙයි ගන්ධයන්ගෙන්. ගන්ධයන්ගෙන් පෙනී හිටින කාම නෙමෙයි රසයන්ගෙන්. එයින් පෙනී හිටින කාම නෙමෙයි ස්පර්ශයන්ගෙන්. මෙන්න මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒ අරමුණු වල නානත්වයෙන් කාම නානත්වයේ දකින්න. කාමානම් විපාකෝ වේදිතබ්බෝ කාමයන්ගේ විපාකය දත යුතුය මොකද්ද කාමයන්ගේ විපාකේ යං වූ භික්කවේ කාමයේ මානෝ තජ්ජං තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාග්‍යව අපුඤ්ඤ භාග්‍යව යං කාමයේ මානෝ යමකට කැමති වෙයි නම් යමකට කැමති වෙනකොට එයින් එයින් උපදිනා ආත්ම භාවය උපදිනවා කුසල අකුසල සාගත වූ ඒ කියන්නේ අපි පෙන්වන දෙයට කැමති වුණොත් ඔන්න එයින් උපන් ආත්ම භාවය කියලා කියන කාරණා දෙකකින් දකින්න සම්පරායක දිට්ඨ ධම්ම. එයින් උපදන ආත්ම භාවය කියලා කිව්වේ සත්ත්ව පුද්ගල ආත්ම හැඟීම උපදිනවා මෙහි යමකට කැමති වෙන්න කැමති වෙන පුද්ගලයා නිර්මාණය වෙන්නේ මෙහි. දැන් අපිට හැමෝටම මේ මම කියලා හිතන්න පුළුවන් නේද? මේ තමන් ඉන්නවා කියන ගතිය තේරෙනව නේද? මේ කෙනෙක් කියලා තේරෙන ගතිය තියෙනව නේද? මේ මම හින්දා නැත්තම් අපිට හිතෙන්නේ මේ කය මම කියලානේ. මේ කය මම හින්දා මම නෙමෙයි මේ. මම කියන හැඟීම අපේ හිතේ තියෙන්නේ හිත බැසගෙන පවතින කය ඒ හින්දා මේ කය මම වගේ පේන්නේ අපිට. නමුත් අපි හිතාගන්නේ කය මම හින්දායි මේ මම කියලා මේ මගේ අත මේ මම මගේ ඇඟ කියලා අපි හිතන්නේ. නමුත් සිද්ධියේ එහෙම නෙමෙයි. මම කියන හැඟීම අපිට මාව හීනෙන් පේනවනේ. පේන්නේ නැද්ද? Tamanට Tamanව හීනෙන් පෙන්නලා තියෙනවා. ඉතින් මේ කය නම් Taman කොහොමද හීනෙන් පෙවුනේ? දැන් ඔය Taman කියන හැඟීම ඇති වෙන්න ඔය හැඩේම පත්තරයක තිබුණොත් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් කඩදාසියද Taman? එහෙනම් තේරෙනවද ඒක දකින්නකොට ආත්මේ මනස තුලයි හැකිලා තින්නේ කියන්නේ? මේ Taman කියන හැඟීම චිත්‍රයක තිබුණොත් විත්තියක එහෙම ඇඳලා මේ මමනේ කියලා හැඟීම ඇති වෙනවද නැද්ද? ඒ හැඟීම ඇති වුනේ ඒ කියන්නේ චිත්‍රයේද? පාට ටිකද මම? එහෙනම් හොඳට තේරෙනවද ඒක උදව් කරන ටග්ගල ශනිකව මනස දී කරගෙන කියලා? ඒ වගේ මේ රූපයක් දකිනකොට මම කියන හැඟීම මේ ඇති වෙලා තින්නේ මේ බාහිර චිත්‍රය දැක්කා වගේ. වීඩියෝ පටයක් දැක්කා වගේ. වතුරක මේ හැඟීම දැක්කම මම එනවනේ නේ. ඒ වගේ මේ රූපය දැක්කම මම කියන හැඟීම එනවනේ. මේ ඒ මම කියන හැඟීම තියෙන්නේ කොහෙද? හිතේ හැපිලා. හිතේ පවතින්නේ මේ මානෙ මම වෙමි අස්මිමානෙ. මම වෙමි කියන හැඟීම. මම වෙමි කියන හැඟීම කියනකොට ඔය කණ්ණාඩි මේ පේන සටහනම හිතට නිමිත්ත අරගෙන තියෙන්නේ. මනෝමය කයකින්. මම කියන හැඟීමෙන් ඉන්නේ අපි මේ මම කියලා හිතාගෙන. අන්න ඒ මම කියන වචනේ නෙමෙයි හැඟීමම මම මම කිව්වහම අපිට හිතෙන්නේ කෙනාව කියලා කොතැනදී හරි දැක්කම මේ මගේ රූපෙනේ කියලා හිතෙන ගතිය තියෙන. ඒ ටිකම. ඒ ටික ඔක්කොම තියෙන හිතේ ඒ හිත වැසගෙන තියෙන්නේ මේ කයේ ඒ හිඳ දැන් කය මගේ වගේ අපිට තේරෙන්නේ. දැන් මෙතනදී මේ හිතේ තියෙන මම කියන ගතිය පවතින පවතින මේ කය පේන්නේ මම වගේමයි. යම් වෙලාවක මේ හිතේ තියෙන මම කියන ගතිය අස්මිමානේ මම කියන හැඟීම ගෙවුනොත් ටික ටික ටික ටික ටික ටික ටික ටික ඉබේම පෙනේ මේක නිකම්ම නිකන් රූප මාත්‍රයක් විතරක් කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා. තජ්ජන් තජ්ජන් අත්ත භාව මෙහි යමකට කැමති වෙන්න කැමති වෙන්න මේ පුද්ගලයයි හැදෙන්නේ මේ. උගල හොඳ කතාවක් තියෙනවා. මේ uppatti hari පුදුම uppatti තියෙන්නේ. ඔය සමහර ආත්ම භව තියෙනවා රළු නරක සැඩ පරුස වචනයන්ට හරි කැමති. දැන් ඕගොල්ලෝ කවුරුත් කැමතිද බයිනවද? නෑ. සමහර ආත්ම භව තියෙනවා එයාගේ පැවැත්ම වෙන්නේ මොකද්ද? එයාගේ ජීවිතය වෙන්නේ මොකද්ද? තරහව ඇති වෙන විදිහ වචන ඇහෙනවා නම් ඒක තමයි එයාට ජීවිතය. ඊට වඩා දෙයක් නෑ. ඔකට කියනවා ක්‍රෝධ භක්ෂ සත්‍යය කියලා. ක්‍රෝධය භක්ෂණය කරන ක්‍රෝධය ආහාර වශයෙන් ගන්න සත්‍යය. එක්තරා දවසක් තවතිසා දිව්‍ය ලෝකෙදී මේ ක්‍රෝධ භක්ෂ යක්ෂයේ ගිහිල්ලා සක්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනේ ඉඳ ගන්නවා. පාණ්ඩු පුල්ලාසනේ ඉඳගත්තාම දැන් ඉන්නවා. සක්‍රයා මොකද කරන්නේ? ඇවිල්ලා ඉඳගෙන බලනකොට මේ යකෙක් ඉඳගෙන. බයින්ද ගත්තා නීචයා මේ දුෂ්ටයා උඹ ඵලයන් උතනින් උඹට අයිති නෑ ඕක මගේ කියලා බයින්ද බයින්ද මේ යකා ලස්සන වෙලා වර්ණවත් වෙලා බබල බබල එනවා. හොද්දට දැන් ආසනෙන් එකයි එන්න එන්න තව බයින්ද බයින්ද ලස්සනයි. බයින්ද බයින්ද ලස්සනයි. මොකද එයාගේ ආහාරය ක්‍රෝධය. දැන් එයාට ආහාර ක්‍රෝධය නැති වෙලාවට ආහාර නැත්තම් ශරීරේ ඉතින් මේ ක්‍රෝධ බක්ෂ සත්වයා මොකද කරන්නේ ක්‍රෝධය ලැබෙන්න ලැබෙන්න ලස්සන වෙලා වර්ණවත් වෙලා හොඳට මේ එනවා දැන් ඉතින් තවත් බලවත් වෙනවා. සක්‍රිය දැනගත්ත මේ ක්‍රෝධ බක්ෂ ආහාරය. මෙයාට නම් මෙහෙම හරියන්නේ නැහැ. අනිපතට කියන්නේ අනේ ඔයා බොහොම හොඳයි හරිම වටිනවා ඕම මින්දගේ ಗುಣ කියන්න ගත්තාම එන්න එන්න ඇවිල්ලා ටික ටික ටික ටික ඉන්න බැරුව දුර්වර්ණ වෙලා මිරිකලා පැනලා දිව්වා. හරිද? ඒ වගේ සෝදබක්ෂ යක්ෂයා වර්ණවත් වෙන්නේ හොඳට බබලන්නේ හොඳ සප්‍රාණිකව ඉන්නේ එයාගේ ක්‍රෝධය එයාට ආහාර වෙච්ච වචන ඇහෙනකොටනේ ඒ වගේ මේ කාමයන්ගේ තියෙන විපාකේ තමයි මෙහි බලාගෙන යමක් කැමති වෙනකොට අර ක්‍රෝධවක්ෂ ශක්තිය වගේ මේ හොඳට මම කියන හැඟීම පුෂ්ටිමත් වෙලා ලස්සන වෙලා හැඩ වැඩ දාලා මේ මම හොඳට පය ගාලා ඉන්න තැනට එනවා සද්දයට මෙහි කැමති වෙනකොට මෙහි මාව තමයි හැදෙන්නේ මේ ගන්ධයට කැමති වුණොත් මෙහෙම ආව තමයි හැදෙන්නේ. මම හොඳට හොඳට nirupadritව Tamanට Taman ඉන්නවා කියලා හිතනද මම ඉන්නවා කියලා හිතන විදිහට මේ මාව ඉන්නේ කුමක් නිසාද මෙහෙට කැමති වෙන නිසා. ඕගොල්ලෝ බැරි වෙලා යම් කාමයේ මානෝ තජ්ජන් තජ්ජන් අත්ත භාවං අබිනිබ්බති. යමක් කැමති වෙයි නම් එයින් එයින් උපන්න උපදනා වූ ආත්ම භාවයේ දත යුතුයි. මෙහි මම කියලා කෙනෙක් ඉන්නවා කියලා අපිට හිතෙන විදිහට මේ පුද්ගලයා හොඳට අලුත් වෙලා ලස්සන වෙලා හැදිලා අපිට මේ මාව සිහි කරගන්න පුළුවන් විදිහට මගේ ඈ මගේ කන මගේ දුව පුතා කියලා හිතන්න පුළුවන් විදිහේ මම හැදෙන්නේ කොහොමද? එයා පවතින්නේ කොහොමද? ඒ මේ කාමයේ විපාකය තමයි මාව හදන එක. ආත්ම භාවය හදන එක. Taman ජීවත් වෙන්නේ Taman හැදෙන්නේ මේ කාමයේ නිසා. බැරි වෙලා අර ක්‍රෝධපක්ෂ යක්ෂයාට ಗುಣ කියන්නේ එහෙම ගත්තොත් ආ බැරි වෙලා මෙහෙට කැමති වෙන්නේ නැතු ඕකේ අනිපැත්තට එහෙම හිතන්න ගත්තොත් මෙයාට තමයි ඉන්න බැරි වෙන්නේ. මෙයා තමයි එන්නෙන් පොඩි වෙලා හීන වෙලා දුර්වර්ණ වෙලා නැති වෙලා යනවා. දැන් rahat වෙනකොට කියන්නේ මානිය නැති වෙනවා, අස්මිමානිය නැති වෙනවා කියන. දැන් මෙහි කාමයේ අසුරු කරනතාවක ඒකේ විපාකය මොකද්ද? හොඳට පුද්ගලයා ඉන්නවා. ඉතින් හොඳට දැනගන්න ඕනේ මේ කය මම වගේ පෙනෙන්නේ කය මම හින්දානම් නෙමෙයි. මොකද්ද? කය කය මම කියලා පේන්නේ මොකක් හින්දාද? මම කියන හැඟීම මෙහෙට කැමති වෙච්ච නිසා හිතේ මම කියන හැඟීම හොඳට පෝෂණය වෙලා තියෙනවා. ඒ හිත බැසගෙන තියෙන කය ඒ හින්දා කය මම වගේ. දැන් තියෙන. ඔන්න ඕක තමයි මොකද්ද කාමය මොකද්ද? විපාකේ. කාමය ඇසුරු කළොත් කැමති වුණොත් හැදෙන්න කවුද? මම. එතකොට මෙහි මම හැදුනොත් මොකද වෙන්නේ? තජ්ජන් තජ්ජන් අත්භාවං ඒ ඒ කරුණෙන් ආත්ම භාවය උපදිනවා. ඒ ආත්ම භාවය කුසල සහගත හෝ අකුසල සහගතයි ඒකමයි සම්පරායික වශයෙන් මරණයෙන් පස්සේ කුසල කරගත්ත මම අකුසල කරගත්ත මම නැත්තම් පුද්ගලයාට ආපහු යන්න පුළුවන්. එහා පැත්තට. ඊට පස්සේ දැන් කීයක් කිව්වද? කාමය කිව්වා, කාමයන්ගේ ඇතිවීම කිව්වා, කාමයන්ගේ වෙනස් බව කිව්වා, කාමයන්ගේ විපාක කිව්වා. දැන් තියෙන මොකද්ද? කාම නිරෝධෝ වේදිතබ්බෝ. කාම නිරුද්ධ කරන්න ඕන. කොහොමද කාම නිරෝධී? ස්පර්ශ නිරෝධේ කාම නිරෝධයි. ස්පර්ශය නිරුද්ධ වෙන විදිහට දැන් කටයුතු කරන්න. කොහොමද ස්පර්ශය නිරුද්ධ වෙන්නේ? රූපාරම්මණය. ඇහැ නොබිඳුනා ඇහැ තියනවා බාහිර රූපයත් ඇස් හමුවට එනවා. ඕගොල්ලෝ ඊට අනුරූප මෙනෙහි නොකළොත් ඊට අනුරූප කිය කුමකට අනුරූපද? පේන රූපයට අනුව මෙනෙහි නොකළොත්. පෙනෙන රූපයට අනුව මෙනෙහි නොකළොත් මොකද වෙන්නේ? චක්කු විඥානයගේ පහළවීමක් නැහැ, පිහිටවීමක් නැහැ. ඈ? එතකොට ස්පර්ශය යන පැනවීමක් පනවන්නේ නැහැ. කනත් තියෙනවා. සද්දයක් Taman හමුවට එනවා. ඊට අනුරූපව මෙහි කරන්නේ. ඊට අනුරූපව කියේ මොකද? සද්දයට අනුව Taman හිත මෙහෙවන්නේ. එහෙම වුණොත් සද්ද සෝත විඥානය යන සෝත විඥානය උපදින. එහෙම වුණොත් ස්පර්ශය යන මේ පැනවීම නැහැ. ස්පර්ශය නැහැ කියලා කියන්නේ මොකද්ද? කාමයේ යන පැනවීම නැහැ. කාමයේ නිරුද්ධයි. නාසයත් එනවා. තියෙන නොබිඳුනා ගන්ධයත් එනවා ඊට අනුරූපව මෙනෙහි කරන්නේ එහෙම වුණොත් විඥානය පිරා ස්පර්ශය නැහැ. දිවක් තියෙනවා රසත් දිව හමුවට එනවා ඊට අනුරූප මෙනෙහි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? විඥානය පහළ වෙනවා. එතකොට කියනවා මොකද්ද? ජීව ස්පර්ශය නැහැ. ස්පර්ශය නැ පැනවීම නැහැ. කය තියෙනවා පොට්ටබ්බයත් කය හමුවට එනවා. ඊට අනුරූප මෙනෙහි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඊට අනුරූප විඥානය පිහිටන්නේ. එහෙම වුණොත් මොකද වෙන්නේ? ස්පර්ශ යන පැනවීම නැහැ. මෙන්න මේ ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධය කියලා කියනවා. දැන් ඇහැ තියෙනවා රූපය ඇසමුවට එනවා ඊට අනුරූප මෙනෙහි කරන්නේ නැත්නම් අපි කොහොමද මෙනෙහි කරන්නේ? එහෙනම් ඇහැ පරිහරණය කරනකොට අපි කොහොමද පරිහරණය කරන්නේ? ආ ඒ උත්තරේ ලැබෙනවා අපිට මොකද්ද? කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන දෙකේ. දැන් කාම නිරෝධය පෙන්නවා මොකද්ද? ඇහැ තියෙනවා කාම නිරෝධය පෙන්වන මොකද? ස්පර්ශ නිරෝධය කාම නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරෝධය පෙන්වුවා ඇහැ තිබුණත් රූපය තිබුණත් ඊට අනුරූප මෙනෙහි නොකොළොත් ඊට අනුරූප කිනෝ රූපයට අනුව මෙනෙහි නොකොළොත් චක්කු විඥානයේ පිහිටන්නේ එහෙම වුණොත් ස්පර්ශයන පැනවීම නැහැ. ඔක හොඳට පෙන්වන හත්පුදුම් සූත්‍රයේ වගේ සූත්‍රයක ඊට අනුරූපව මෙනෙහි කිරීම නිසායි පහළ වෙන්නේ ඊට අනුරූප මෙනෙහි කිරීම නොකොලොත් ස්පර්ශ විඥානය පිහිටන්නේ නැහැ කියන එක දෙන්නවා ඒකත් බලා ගන්න ඕන මජ්ක්‍ධිම නිකායේ හත්පොදුම මහා අත්පොදුම සූත්‍රය ඊට පස්සේ දැන් අය මේ ආර්ය අෂ්ටාංගිකෝ මග්ගෝ කාම නිරුද්ධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේම කාමය නිරුද්ධ කරන ප්‍රතිපදාවයි මොකද්ද දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ කාමයේ නිරුද්ධ කරන ප්‍රතිපදාව වෙන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගත්තාම සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංගාටෙන් සංකප්ප සමාධි කියන අංග 7 උපදිනවා සම්මා දිට්ඨියට අනුව. සම්මා දිට්ඨිය යොමු සම්මා දිට්ඨි නිවැරදි දැකීම. සම්මා දිට්ඨිය හරියට තිබුණොත් වෙලා තියෙනවනේ මොකද්ද? කාම නිරුද්ධ වෙලා තියෙනවා. කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නෙමෙයි. මේ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩනකොට නිරුද්ධ වෙලා තියෙනවනේ මොකද්ද? කාම. ඒ කියන්නේ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩනකොට කාමයේ නිරුද්ධ වුණා කියන්නේ කොහොමද? ස්පර්ශය නැති වෙලා තියෙන ස්පර්ශය නැතිවීමෙන් කාමය නැති වෙලා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට ස්පර්ශය නැති වෙන්න ඕනේ. ස්පර්ශය නැති වෙන විදිහටයි වෙන්න ඕනේ. තේරුණාද කියපේ? ඇයි ඒ ස්පර්ශ නිරෝධෙන්නේ කාම නිරුද්ධ වෙන්නේ? එහෙනම් කාම නිරුද්ධ කරන ප්‍රතිපදාවෙන් ස්පර්ශය තියාගෙන කාම නිරුද්ධ කරන්න පුළුවන්ද? බෑ. මේ ප්‍රතිපදාව වඩනකොට නැති වෙන්න ඕනේ මොකද්ද? ස්පර්ශය නැති වෙනවා. ස්පර්ශය නැති වීම කාමය නැති වෙනවා. එහෙනම් ස්පර්ශය නැති වෙන්න නම් අපි කිව්වා ඇහැ තියෙනවා රූපේ තියෙන ඊට අනුරූපව මෙනෙහි කරනවා කියන එක නෑ. එතකොටයි විඥානය පිහිටන්නේ නැත්තේ. එතකොටයි ස්පර්ශ නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය කියන එකෙන් ලැබෙන්නේ මොකද්ද? ඇහැ තියෙනවා, රූපය තියෙනවා. ඊට අනුරූපව මෙනෙහි නොකරන්නේ කොහොමද කියන එක තමයි සම්මා දිට්ඨියෙන් පෙන්වන්නේ. තේරෙන්නේ? ඕන්න ඕකට තමයි මම වෙනද කියන කියන්නේ ඇහැ තියෙනවා, රූපය සමෝට එනවා. රූපයට අනුව මෙනෙහි කරන්න එපා. දැන් ඕගොල්ලෝ මෙනෙහි කරන්ඩ මෙතන යතහා භූත ස්වභාවය. මොකද්ද? මේ පෙනෙන දේ අනිකක් පවතින දේ අනිකක් මෙහෙම පෙවුනට පවතින්නේ මෙන්න මෙහෙම නේද කියලා යථාභූත ස්වභාවය අරමුණු කරන්ද එතකොට ඔයගලන්ට පේන දේට අනුරූප වූ විඥානයක් පිහිටන්නේ පවතින දේට අනුරූප වූ විඥානය පිහිටනවා එතකොට ස්පර්ශය යන ගණයට යන්නේ අර මං කිව්වේ දැන් ඇහැ තියනවා අපිට වැලි ගොඩක් වගේ පේනවා දැන් ඇහක් තියෙනවා වැලි ගොඩක් වගේ පෙනෙනවා පෙනෙන දෙයට අනුව මෙනෙහි කළොත් ඒ කියන්නේ වැලි ගොඩ මෙනෙහි කළොත් වැලි ගොඩක් දකින්නවා කියන තැනකින් අපිට හිත පාල වෙනවා දැන් අපි කරන්නේ මෙහෙමයි ඇහත් නොබිඳුනා රූපයක් ඇත්තමට ආව දැන් වැලි ගොඩකුත් පේනවා පේන දෙයට අනුව මෙනෙහි කරන්නේ වැලි ගොඩක් බලන්නේ නුවණින් මෙනෙහි කරනවා මෙහිම පෙනෙන තැනක තියෙන වැලි කැට නේද පෙනෙන දෙයට ඔබ්බෙන් දකිනවා. එතකොට අපිට නුවණ එනවා මොකද්ද? පවතින ස්වභාවය වැලි කැට පෙනෙන්නේ අපේ මනසට නේද? කියන එක එනවා අපිට. මිරිඟුව ඇහැ නොබිඳුනා ජලය වගේ පේන රූපයත් අපේ අසමුවට ඇවිල්ලා. දැන් අපි පේන දෙයට අනුව මෙනෙහි කරන්නේ මෙහෙම පෙනෙන තැනක පවතින මිරිඟුව නේද? කියලා මිරිඟු අරමුණු කරනවා. එතකොට හොඳට පේනවා පවතින මිරිඟු නම් ජලය වගේ පේන්නේ අපිට නේද කියලා. පේන දේ බාහිර තියෙන විදිහට හිතන්නේ නැහැ. පේන දෙයට ඔබෙන් යථාර්ථය හිතුවාම අද අපිට බාහිරේ වෙලා පෙනෙන දේ අපේ ජීවිතේ වෙන දවසක් තියෙනවා. ත්‍රිසංගත සතාට මම කිව්වේ මිරිඟුවේ දිහා බලනකොට ජලය වගේ පේනවා නම් ඒ පේන එක තිරසංගත සතාට බාහිරේ වෙලා පෙනෙනවා. ඒ පේන දෙයට හිතන්නේ නැතුව පේන දෙයට ඔබෙන් හිතපු නිසා තිරසංගත සතට පේන මට්ටම අපිට මනස වෙලා පේනවා. නේද? ඒ වගේ අද පේන දෙයට හිතලා මෙහෙම දකින ලෝකයක් තුල මෙහෙම පෙනෙද්දි පෙනෙන දෙයට ඔබෙන් අපි බැලුවොත් අද ලෝකයට පේන මට්ටම අපිට අපේ මනසෙදී. අද අපිට ඇත්ත වෙලා පෙනෙන මට්ටම අද අපිට බාහිර වෙලා පෙනෙන මට්ටම අපේ මනස වෙන දවසක් වෙනවා. අන්න එහෙම වුණොත් ඔගොල්ලන්ට බාහිර මෙහෙන් විඳින්න වස්තුකාමයක් හම්බ වෙන්නේ නැහැ. වස්තුකාමයෙන් මිදෙනවා. ඒ කියන්නේ තිරසංගත සතාට වතුකාමය කියලා කියන්නේ වතුර. නිර්ගුව දකිනකොට වතුර පේනවනේ. තිරසංගත සතාට වස්තුකාමය මොකද්ද? වතුර. ක්ලේශකාමය මොකද්ද? ඒ වතුරට තියෙන තණ්හාව. දැන් එයාට බාහිරින් වස්තුවක් හම්බ නොවුනන වතුර හම්බ නොවුනන නම් තණ්හාව ඇති වෙයිද? නැහැ. ඔන්න එයා වස්තුකාම ක්ලේශකාමයෙන් යුක්තයි. හරිද? දැන් ඒ අරමුණේදී අපි දකිනවා ඇස් හමුවට ඒ තිරසංගත සතාට පේන අරමුණම එනවා. අපි ඒ ත්‍රිසංගත සතා දකින විදිහට පෙනෙන දෙයට අනුව හිතන්නේ නැහැ. පෙනෙන දෙයට අනුව හිතන්නේ අපි හිතනවා පෙනෙන දෙයට ඔබෙන් පවතින ඇත්ත. මේ ඇහැ තියනවා මේ ඇහැට මෙහෙම පෙවුනට තියෙන්නේ විරිඟුව නේද කියලා හිතනවා. හිතනකොට ත්‍රිසංගත සතාට වස්තුකාමයේ වෙච්ච බාහිරෙන් පෙවුණු ජලය කියන එක අපිට පේන්නේ මොකක් ඇටියද? ඒ මිරිඟුව තියෙන තැන ජලය වගේනේ පේන්නේ. තිරිසංගත සතාට හිතෙන්නේ පේන දේම බාහිරයි කියලානේ. වස්තුකාමේනේ ඒ සතාට පේන දේ බාහිරයි කියලා වස්තුකාමයේ කියලා පෙවුණු ටික අපිට පේන්නේ කොහොමද? ඈ? මනස හැටියට නෙමෙයි අපිට පේන්නේ. ඒ කියන්නේ තියෙන්නේ මිරිඟුව නම් පේන දේ මනසයි කියලායි අපිට පේන්නේ. තේරෙනවද කියන එක? දැන් වස්තුකාමයේ හැටියට තිරසංගත සතාට හම්බුනේ මොකද්ද? වතුර. ඒක කොහෙන්ද හම්බුනේ? ආධ්‍යාත්මිකද බාහිරෙන්ද? බාහිරෙන්. ඒකට හේතුව මොකද වතුරට අනුව මෙනෙහි කරුවා මිසක තියෙන මිරිඟු යථා ස්වභාවය මෙනෙහි නොකර පෙනෙන දේට අනුව මෙනෙහි කරපු නිසා පෙනෙන දේ බාහිරින් එයාට හම්බුනේ. තේරුණා? ඊට පස්සේ ඒ අරබිය තියෙන තණ්හා වුණා එයාට මොකද්ද? ක්ලේශකාමී. දැන් බාහිරින් වතුර පෙනෙන බවත් පෙනෙන බව දකින්න මොකද්ද? වස්තු කාමී. ඔන්න වස්තුකාමයේ කියනකොට ඒක හිතේ පැත්තෙන් හම්බුනොත් වස්තුවක් සැපදුක් විඳින බාහිරින්ම යට හම්බ වෙන්නේ. තේරුණාද? බාහිරින් වතුර වලක් යට හම්බුණානේ. හම්බුණා. එතකොට ඒ අරඹය රාගයක් තණ්හාවක් ආසාවක් තියෙන මේක කෙලෙසි. දැන් මේ වස්තුකාම ක්ලේශකාම කියන දෙක. දැන් හොඳට බලන්න ඉස්සෙල්ලා මෙයා වස්තුකාමයේ හදාගත්තත් මෙයාමයි සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ කියලා මිරිඟුව නිසා ජලය වගේ පෙවුනේ. මේක ලෝකේ චිත්‍ර ඒක කාමේ නෙමෙයි. මිරිඟුව තියෙන තරක ජලය වගේ පේනවා කියන එක ධර්මතාවය. දැන් පෙනෙන දේට අනුව මෙනෙහි කරලා අනුව හිතලා මෙයා නෙමෙයිද ජලය කියලා එක බාහිරින් හදාගත්තේ. ඔන වස්තුකාමේ එයා නෙමෙයිද හදාගත්තේ. ආ දැන් එයාම හදාගෙන එයාම හදාගත්ත එකට එයාම ඇලිලා නෙමෙයිද? දැන් වස්තුකාමයේ ක්ලේශකාමයේ දෙකම එයාගේ සංකල්ප එයාගේ රාමේ රාගය නිසා හැදිලා මිසක. නැත්නම් යථාර්ථ වශයෙන් තිබුණාද? තිත්තන්ති චිත්‍රානි තතේ ලෝකේ ලෝකේ චිත්‍ර හැමම තියෙනවා මේ රිංගුවක් තියෙන තැනක ජලය වගේ පේනවා ඒක ධර්මතාවය නමුත් ඒ පෙනෙන දේ ඇති බවට බාහිරයට යමෙනෙහි කළොත් පෙනෙන දේට අනුව මෙනෙහි කළොත් ඒකයි සංකප්පය ඒකයි රාගය ඒකයි යවිකාම එතකොට ලැබෙන්නේ මොකද්ද වතුර වලක් හම්බෙන්නේ බාහිරෙන් යාට ඔන්න දැන් එයා වස්තුකාමයට හදාගෙන ක්ලේශකාමයට එයා හදාගෙන නෙමෙයිද ඉන්නේ පිළිගන්නවද තිරසංගත සතාට වස්තුකාමයේ කියන එක පේන වතුර බාහිර තියෙන කියන එක? ඒ නිසා ඇති තණ්හාව, ආසාව, රාගය කියන එක ක්ලේශකාමයේ. මේ මෙයාගේ වස්තුකාමයේ ක්ලේශකාමයේ දෙකම බාහිර තිබුණු වස්තුකාමයේ වුණා නම් අපිටත් ඒක වෙන්න ඕනේ. නමුත් අපිට වස්තුකාමයේ නොවි එයාට විතරක් ඒක වස්තුකාමයේ වුණා නම් ඒක එයා හදාගත්ත එකක් නේ. ඒ වගේම දකින්න මේ අපිත් එහෙමයි. එතකොට ඒ තිරිසංගත සතා ඇහැ නොබිඳුනා අසමෝට රූපයත් ආව ඊට අනුරූපව මෙනෙහි කළ නිසායි වස්තුකාමයේ හැදුනේ ඒ නිසායි ක්ලේශකාමයේ හැදුනේ අපිටත් ඒ වගේම ඇහැ නොබිඳුනා අසමෝට රූප ආවා අපි ඊට අනුව මෙනෙහි කරන්නේ නැතුව යථා ස්වභාවය මෙනෙහි කළා පෙනෙන දෙයට අනුව මෙනෙහි කළේ නෑ අපි මෙනෙහි කළේ මිරිඟුව. යථා ස්වභාවය. ඒකෙන් වුණා මොකද්ද? අරයට වස්තුකාමයේ වෙච්ච මට්ටම අපිට මනස වුණා. වස්තුකාමයේ මිදුණා නම් ක්ලේශකාමයේ කෙලින්ම අතහැරෙනවා. මොකද වස්තුවකුත් නැත්තම් කෙලෙසේ කියන එකට පතිත වෙන්න තැනක් නැහැ. තේරෙනවද කියපේ? ඒ වගේ දැන් මේ අරමුණේදී මිරිඟුව තියෙන තැනක ජලය තියෙනවා වගේ සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම සංඥාවක් අපිට පෙනෙද්දී අපි පේන දෙයට අනුව මෙනෙහි කළොත් මේ පේන දේ බාහිරේ වෙලා රූපායතනේ වෙලා අපිට හම්බ වෙනවා කාමයේ හැටියට. ඊට පස්සේ ඔන්න ඕකට අපි කැමැත්ත ඇති කරගන්නවා. දැන් වස්තුකාම ක්ලේශකාම දෙක හදාගෙන අපි මේ ඉන්නේ. ඇහැ තියෙනවා නොබිඳිනවා රූපය සමුවට එනවා. ඊට අනුව මෙනෙහි කරන්නේ නැතුව අපි යථා ස්වභාවයෙන් මෙනෙහි කළොත් මොකද වෙන්නේ? මේ වස්තුකාම ක්ලේශකාමෙන් මිදෙනවා. ඒ කියන්නේ අද අපිට බාහිරින් හම්බ වෙන වටපිටාව අපේ මනස වෙන දවසක් දැන් තිරසංගත සතාට හම්බ වෙන වස්තුකාම ක්ලේශකාම දෙකම යා මනසින් හදාගත්ත එකක් එතන තියෙන ඇත්ත මේකයි කියලා අපිට පේනවනේ. ඒ වගේ අද අපිට මේ වස්තුකාම ක්ලේශකාම වෙච්ච දෙකම අපි හදාගත්ත එකක් මෙතන පවතින ඇත්ත මේකයි කියලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට පේනවා. නමුත් අපිට පේන්න අපිට පේන්නේ මොකද්ද? මේ දුව පුතා ගෙවල් දොරවල්ම මේ මේ මිරිඟුව නෙමෙයි අපිට පේන්නේ ජලය මේ. මිරිඟුව තියෙන තැනක ජලය පේනවා වගේ ධාතුව තියෙන තැනක මෙහෙම සටහනක් අපිට පේනවා. දැන් පේන දෙයට අනුව හිතනවා කියලා කියන්නේ අපි මොකද්ද? පේන දෙයට අනුව හිතනවා කියලා කියන්නේ මේ වස්තුකාමයේ නිර්මාණය වෙන විදිහට ඉන්නවා. මේ කාමයේ කියන එක සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියලා කිව්වේ මෙන්න මේ කාමයේ උපදවාගෙන කාමෙන් සැප දුක් විඳින මට්ටම. කාමෙන් සැප දුක් විඳින එක තමයි අපේ කෙලෙසි. ඒකට ඉස්සෙල්ලා මේ කාමයේ අපි උපදවාගෙන තියෙන්නේ. එතන අවිද්‍යාව ඇති වෙනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කිව්වේ කාම නිරුද්ධ ගාමිනී ප්‍රතිපදා කියලා කියන්නේ ඇහැ තියෙනවා රූපය සමුවට එනවා ඊට අනුව මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ ඇහැ තියෙනවා රූපය අස්තමුවට එනවා මිරිඟුව දිහා බලනකොට තිරසංගත සතාට වගේම අපිටත් එකම විදිහටයි ඇහැ ඒ සතාට වගේම එකම විදිහටයි අපිටත් පේන්නේ. ඒ සතා පේන දෙයට අනුව මෙනෙහි කරනවා අපි පේන දෙයට අනුව මෙනෙහි කරන අපි යථා ස්වභාවය මෙනෙහි කරනවා. ඒ නිසා ඒ සතාගේ මට්ටමින් අපි මිදිලා මිදිලා ඉන්නවා. ඒ වගේ. දැන් ඇහත් තියෙනවා රූප සමුවට එනවා. දැන් ලෝකෙ හැමෝම පෙනෙන දේට අනුව මෙනෙහි කරනවා. අර තිරසංගත සත්තු මිරුඟේ මෙනෙහි කරනවා වගේ. අපි මිනිස්සු ඒ මිරුඟේදී මිනිස්සයා මෙනෙහි කළා වගේ මේ අරමුණේදී පෙනෙන දේට අනුව මෙනෙහි නොකර ඒට ඔබෙන් මෙනෙහි කළොත් මේ ලෝකයාගේ කාමයේ ඉන්න කෙනාගේ මට්ටමින් අපි මෙතන. කාමෙන් මිදෙන්න පුළුවන්. එතකොට එයා දන්නවා කාමාභික්කවේ වේදිතබ්බා කියන වස්තුකාම ක්ලේශකාම කියන එක දන්නවා අද අපිට බාහිරින් මෙන්න මෙහෙම හම්බ වෙන එක වස්තුකාමයේ ඒ ආරම්භය ඇති තණ්හාව ක්ලේශකාමයේ මේ දෙකේම ස්වභාවය තමයි කාමයේ ඇටසැකිල්ලක් තන සුළඟක් ගිනි අඟුරු වලක් මෙන්න මේ බඳු ස්වභාවයයි කාමයේ කියන එක ඒ කාමයේද නිකන් නෙමෙයි ස්පර්ශය නිසායි කාමයේ ඇති වෙලා තියෙන්නේ අපිට හොඳට බලන්න පස්ස සමුදයෝ කාම සමුදය කියනකොට හොඳට පෙන්වන කාමයේ කෙනෙක් ස්පර්ශකින් අදාගත් එක. අපිට දැන් අද අපි දන්නේ අපිට ස්පර්ශ වුණත් නැතත් මේ හැදිච්ච ගස්කොලන් තියෙනවා. අපිට ස්පර්ශ වුණත් නැතත් ගෙවල් දොරවල් යාන වාහන ස්පිරිතාලක් තියෙනවා කියලා අපි හිතාගෙන නමුත් ස්පර්ශය කියන එක කොහෙද තියෙන්නේ? මනසේ නම් ස්පර්ශ සමුදයෙන් නම් කාම සමුදය. කාමයේ කියන එක ස්පර්ශය නිසා නම් ඇති උනේ. මනසෙන් හදාගත්ත ධර්මයක් කියන එක පෙන්වනවා නේද බුදුරජාණන් වහන්සේ? ආයේ බුදුරජාණන් වහන්සේ බොරු එහෙම කියනවද? එහෙනම් මොකද මෙහි කාමයේ භාණ්ඩ කාම තියෙද්දි ස්පර්ශය කියලා කිව්වහම මොකද අපි ඔතෙන් හිතන්නේ ස්පර්ශය නිසා කාමයේ කිනුට මෙහි තියෙන ගහ මෙහි තියෙන ඒකට තියෙන කැමැත්තයි මේ ස්පර්ශය නිසා කියන තැනක. එහෙම නෙමෙයි කාමයේම. වස්තුකාමයේ ක්ලේශකාම කියන දෙකම කාමයේ. වස්තුකාමයේත් ඇයි ක්ලේශකාමයේත් ඇයි දෙකම ස්පර්ශය නිසා. එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධකවනේ ප්‍රතිපදාව මේ බබ්බයක් වුණු ශරීරයෙන් පනවන එහෙනම් කාම ලෝකෙත් කොහෙන්ද දකින්න වෙන්නේ මෙහෙන් දකින්න වෙන්නේ කාම ලෝකේ ඇතිවීමත් මෙහෙන් දකින්න වෙන්නේ කාම ලෝකේ නැතිවීමත් මෙහෙන් දකින්න වෙන්නේ කාම ලෝකේ නැති තැනත් මෙහෙන් තමයි දකින්නේ ඒ නිසා හොඳට දකින්න ඕනේ කාමබික්ක වේදිතබ්බා කියනකොට වස්තුකාම ක්ලේශකාම දෙකක් දකින්න ඒ වස්තුකාම ක්ලේශකාම දෙක හිතේසි කෙනෙක් නෙමෙයි. ආ සප්පසීසු උපමකාම. තව කාමයට කියනවා සර්ප හිසක් වගේ කියනවා. කාමේ ආයේ දස්ත කළොත් ඇල්ලුවොත් මොකද වෙන්නේ? කෙලින්ම මරණ හෝ මරණ හා සමාන දුකකටපත් වෙනවා. තව තියෙන ওই ටිකක් කියලා කිව්වොත් මතක් වෙයි. බොහෝ જાති කියනවා බුදුරජාණන් වහන්සේ මේ කාමය ගැන ආදීනව ගැන මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම දකින්න කියලා. අන්න ඒ බඳු කාමය කාමබික්ක වේදිතබ්බ කියන ඒ විදිහට දකින්න ඕනේ. ස්පර්ශ සමුදයෙන් කාම සමුදය දකින්ද ඊට පස්සේ කාමයන්ගේ නානත්වය රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ නානත්වයෙන් දකින්ද කාමයාගේ විපාකයේ දකින්න මොකද්ද හෝදබක්ෂ යක්ෂයා වගේ මෙහි කැමති වෙන්න කැමති වෙන්න මෙහි පුද්ගලයා නිර්මාණය වෙන ගත්තේ මෙහි පුද්ගලයා නිර්මාණය වුණොත් කුසලෝ අකුසල රැස් වෙලා මරණින් මත්තේ පුද්ගලයාගේ ප්‍රතිසන්දිය කිස් නැති බවින් දකින්න ඊට පස්සේ ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධ වෙනවා කියලා දකින්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අනුව ජීවත් වුණා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ දකින්න දේ ඇත්ත දකින්න. මිරිඟුවේ පෙනෙනවා කියන දේ ඇත්ත දකින්න. මිරිඟුවක් තියෙන තැනක අපිට යම් වස්තුවක් පෙනෙනවා කියන තැනක තියෙන ඇත්ත දකින්න. මිරිඟුව තියෙන තැනක මෙහෙම පේනවා. එච්චරයි. ඒ වගේ මේ සම්මා දිට්ඨිය වෙන මුකුත් ඕගොල්ලෝ අමුතුවෙන් හිතන්න බෑ ඇත්තටම ඇත්ත දකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව තියෙන තැනක මෙහෙම පේනවා. නැත්තම් කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් තියෙන තැනක මෙහෙම පේනවා. මෙහෙම පෙවුනට පේන දේ කන බොන ආහාරනේ. ආහාරයෙන් හැදුණු දේද? මං ඊයේ අතේ උපමාවෙන් කිව්වේ අත නිසා හැවනල්ලාවක් වටුණාට මේ අත කියන්නේ හැවනල්ලාවද? නෑ. ඒකට සම්බන්ධයක් නෑ. කියලා. ඒ වගේ පවතින දේ සහ පෙනෙන දේ කියන මේ ධර්මතා දෙක වෙන වෙන විදිහට නුවණ ගෙනියනද පෙනෙන දේට අනුව මෙනෙහි කරන්න එපා. එහෙම වුණොත් සම්මා දිට්ඨිය තමයි පෙනුන මෙහෙම පෙවුනට පවතින දේ අරමුණු කරන්නේ. පෙනෙන දේට අනුව අරමුණු කරන්නේ. එහෙම කෙරුවාම වෙලා තියෙන්නේ මොකද ස්පර්ශය වෙලා නැහැ. ස්පර්ශය නිරුද්ධ වෙලා. ස්පර්ශය නිරුද්ධ වුණොත් කාමය නිරුද්ධ වෙලා. එහෙම වුණොත් වෙලා තියෙන්නේ මොකද්ද? මේ කාමෙන් අපි මිදෙලා. කාමෙන් මිදෙනවා. ඒ විදිහට කෙනෙක් ඉගෙනගෙන භාවිතා කළොත් ඒ කාන්තෙන්ම මේ කාම නිරෝධ කළා මේ ජරා මරණ දුකෙන් මිදෙන්න පුළුවන්. ඒ සඳහා මේ දේශනාව හේතුපනිස්ත්‍රියම වේවා.